මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ භාවනා වැඩමුළුවේ පළවෙනි දවස් කියලා කියන්න පුළුවන්. ඒ වගේම පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහා කාලයයි. ඒ අනුව ධර්ම දේශනාව ආරම්භ කිරීමට සිදු දනාම ධර්ම කෞරියුක්තව සාදුකාරය පවතුන. නමෝ තස්සේ භගවතු වරහතෝ ධම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනී අනාථ පින්දිකස්ස ආරාමේ අතකෝ භගවා භික්ඛුවාමන්තේසි භික්ඛවෝති භදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුං භගවා ඒතද වෝච්ච පටිච්ච සමුප්පාදං වෝ භික්ඛවේ දේසිස්සාමි සංසා සුනාත සාදුකං මනස්කරෝත භාතිස්සාමි තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කිම්වත් අපි භාවනා වැඩමුළුවක් පවත්වනකොට ඒ භාවනාන කරන අනුග්‍රහයක් වශයෙන් ධර්ම දේශනා ධර්ම සාකච්ඡා කමඨාන් සුද්ධ පිළිලි සම පරියන්ක සක්මන් භාවනා නානා විදියට පවත්වනවා. ඒ අනුව ධර්ම දේශනා මාලාවක ආරම්භය අපි බලා ගන්න. ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා අපි එකඟ වුණේ ਸਰවත්‍ය දේශනාවේ ගම්භීර අංගයක් වෙන මේ පටිච්ච සමුප්පාදයේ මේ වැඩමුළුවට තේමා වශයෙන් තියාගන්න කියලා. ඉතින් ඒ අනුව පටිච්ච සමුප්පාද සූත්‍රය අපි ඉදිරියෙන් තියාගන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා පොත්පත් සොයා බලන කෙනෙකුට නම් සර්වඥන් වහන්සේගේ දේශනා සංස්කෘත පිටක දේශනාවල විශේෂයෙන්ම සූත්‍ර පිටකයේ සංයුත්ත නිකාය නිදාන වර්ගයේ පළවෙනිම සූත්‍රයේ සඳහන් වෙලා තියෙන පටිච්ච සමුප්පාද සූත්‍රය වශයෙන්. මේ සූත්‍රයේ ආරම්භක දේශනා පාඩයක් තමයි මම මේ දවසේ ධර්මාත්කාවසීදී තියාගත්තේ. ඒකදී සරුවත්තරනාංශයේ තමන් වහන්සේගේම මෙහෙයුමෙන් වික්ෂුන් වහන්සේලාට මේ ධර්මාත්කාම අත්කර ගන්න අදහසෙන් වික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා වික්ෂුන් වහන්සේලාගේ අවධානය අනුව මහණෙනි මම පටිච්චසමුප්පාදයයි මේ දේශනා කරන බලාපොරොත්තු වෙන්නේ එය අසව් මනාකොට මෙනෙහි කරව මම දේශනා කරමි කියලා මාතෘකාව හඳුනා දීලා ඒ පිළිසේ අවධානය ලබා ගන්න. ඉතින් මේක සරුවත් දේශනාවක තියෙන කත්තු කම්මිතා ප්‍රශ්න කඩබිම මේ විදිහට ਸਰුවචනාංශයේ පිරිස බණවන්නේ පිරිසගේ අවධානය Taman දෙසාවට ගණ්ඩායි ඊට පස්සේ මාතෘකා වශයෙන් පටිච්චසමුප්පාදය මම මේ දේශනා කරන්න හදන්නේ කියලා ಉದ್ದೇಶයේ දේශනා ඊට පස්සේ නිर्देशයේ දේශනා කරන පටිච්චසමුප්පාදයෙන් කියන වචනේ මම අදහස් කරන්නේ මෙන්න මේකයි කියන ඊට පස්සේ අවශ්‍ය වුණොත් පටිනිर्देश වශයෙන් ඒ දේශනා කරපේක විස්තර කරනවා. ඒ නිසා උද්දේශ නිर्देश පටිනිर्देश වශයෙන් දේශනාට හොඳට විවේක තියෙනවා නම් සර්වඥාන්සේම දේශනා කරනවා. ඒකෝට මේකේ ඒ උද්දේශ නිर्देश ස්වරූපේ දැක ගන්න පුළුවන්. උද්දේශය තමයි නැත්නම් පටුන ඒව නැත්නම් මාත්‍රිකා දබීම තමයි පටිච්ච සමුප්පාදංගෝ භික්කවේ දේශීසාමි කියලා මේ බණවන කතාව. මාත්‍රිකා දබීම ඊට පස්සේ කතමෝච භික්කවේ පටිච්ච සමුප්පාදෝ මේ පටිච්ච සමුප්පාදය කියලා යමක් මාත්‍රිකාවෙන් කියන මොකක්ද එකකින් අදහස් කරන්නේ කියලා ඒකේ ද්වාදස ආකාරයේ අවිජ්ජාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන ආදි වශයෙන් ඒක බෝධිනාතර ප්‍රසිද්ධයි. ඒ නිදේශය ගෙනහැර පාන. ඉතින් අපි සාරවත්න දේශනාවේ තියෙන ගම්භීර කොටාශයක් වෙන මේ පටිච්චසමුප්පාදය රුදු මූල ධර්ම දැනීමක් පිණිස හෝ එහෙම නැත්නම් විභාගයක් පාස් කරන්න හෝ පාඩයක් ලබා ගන්න කරන වැඩක් නෙවෙයි විතර කරන්නේ. ඉතින් බලාපොරොත්තු වෙන්නේ මේ පටිච්චසමුප්පාද දේශනාව අපි අප කරගෙන යන ආ වූ භාවනා ජීවිතයට සම්බන්ධ කරගෙන ඉතින් ගන්න තියෙන අර්ථය ප්‍රායෝගික අර්ථය උපයෝගීතාවයේ සලකලා තේරුම් ගන්න. ඒ නිසා මම හිතුවාද පළවෙනි දවසේ කොහොමද මේ පටිච්චසමුප්පාදය කෙනෙකුගේ ආධ්‍යාත්මික ජීවිතයට භාවනා ජීවිතයකට විපස්සනා ඥානවලට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන මූලික පිටිය සකස් කර ගැනීම. මූලික පසුබිම සකස් කර ගැනීම ආරම්භය වශයෙන් කරමු කියලා. ඒකෙන් අදහස් වෙන්නේ ආරම්භක යෝගාවචරයේ ඒක සමාජ කියනවා ආධිකම්මික යෝගාවචරයයි කියලා නැත්නම් උපභාව විපස්සකයයි කියලා කියනවා. අන්න එහෙම කෙනෙකුට මේ පටිච්චසමුපාදයේ එකවරම විශේෂ ගෝචර වෙන්නේත් නැහැ. ඒ වගේම ඒක පටන් ගන්න සුදුසු තැනකුත් නෙවෙයි. ඒක පටන් ගන්න මේක සම්බන්ධ කරගන්න පුළුවන් ඉන්නේ යම් යම් සුදුසුකම් ටිකක් ඇතුව පෙළ ගැස්වීම පෙරහුරු සහිත මනසකට තමයි. ඒ නිසා ඒ මූලික ඒ කරන්නා වූ මූලික පෙළ ගැස්වීම උරුව උරුව නැතුව මේ ගතොත් බුදු මේක ආධ්‍යාත්මය සඳහා මේ මුළු ධර්ම සඳහා වෙන්නේ එහෙම නැත්නම් නිකම් මේ දැනුම සඳහා දැනුම පමණක් වෙන වැඩක් නිසා මේක සම්බන්ධ වෙන ආකාරය ජීවිතයක සම්බන්ධ වෙන ආකාරයත් එක්ක ගියොත් ඒක ලොකු ප්‍රායෝගික වටිනාකමක් තියෙනවා අපිට ඒකට අපේ භාවනාවේ දවසින් දවස මේක ගැඹුර ලබා ගන්න පුළුවන්. ඉතින් මේක සඳහා ඒ භාවනා ජීවිතයකට තියෙන සම්බන්ධතාවයේ බැලීමේදී මේ සත්‍යවිසුද්ධි ක්‍රමයක් එක්ක තමයි විස්තර කරලා දීමේ එක ආකාරයක් තියෙන්නේ. සත්‍යවිසුද්ධි ක්‍රමය අනුව විස්තර කිරීම සංගීමේදී සාමාන්‍ය බහුසුත ඥාණය සඳහා මතක් කරනවා නම් අපි මේ තේරවාද ක්‍රමය සර්වචන් වහන්සේගේ දේශිත ධර්ම කොටස වලින් තේරවාදී නිකායක් වශයෙන් වෙන්වීමේදී තේරීය නිකායක් වශයෙන් එහෙම නැත්නම් හීන යානයක් වශයෙන් වෙන්වීමේදී මහා විහාරේ ලංකාවේ මහා විහාරේ ලොකු මේ කාර්යභාරයක් සිදු කරලා තියෙනවා. හොඳ හෝ නරක හෝ. ඒ කාර්යභාරය කිරීමට හේතු වුණේ එවකට මේ සර්වත්‍ය දේශනාව අවුරුදු ගාණක් ගත වෙලා විවිධ අයගේ මතිමතාන්තර වලට ලක් වෙලා බුදු තර්ක ක්‍රමයක් බුදු මූල ධර්ම දැනුම් ක්‍රමයක් වටපත් වෙන්න පටන් ගත්ත නිසා මහා විහාරයේ භික්ෂුන් වහන්සේලාට ඕන වුණා මේ ධර්ම විනය දෙක ආරසා කරන මේක එක එකනට ඕන ඕන විදිහට අර්ථකථන දෙන්න නැතුව මේක එක විදිහකට රාමුවකට දාගන්න. එහෙම නැත්නම් මේ සම්ප්‍රදාන කුලෝ රාමුවට දාගන්න. අන්න එහෙම වාතාවරණයක් ලංකාවේ ගොඩනැගෙන අවස්ථාවේදී තමයි ඒ කටකතාවේ නැත්නම් සංග්‍රහ ග්‍රන්ථ වල සඳහන් වෙන විදිහට බුදුගතාචාර්ය වහන්සේ ඒ මහාවිහාරයේ තරුණාසයටපත් වෙලා ඉන්දියාවේ ඇවිල්ලා මට මේ ලංකාවේ තියෙන පිරිසිදු බුද්ධ ආගම ඉගෙන ගන්න ඕනේ කියලා ඉදිරිපත් වුණේ. ඒකෝට මෙයා පරීක්ෂා කරන්න මෙයාගෙන් ප්‍රශ්න අහලා අන්තිමට ගාථාවක් දීලා ඒ ගාථාවට අර්ථය ගන්න විදියට කට්ටය විසඳලා දෙන්නේ කියලා ව්‍යාපෘතියක් කියලා වට කියන්නේ දැන් කාලේ කියන්නේ ව්‍යාපෘතියක් දෙනවා කියලා මේ පොඩි ප්‍රොජෙක්ට් එකක් දෙනවා කරලා බලන්න. අන්න ඒකට ලියාපු පොත තමයි විසුද්ධි මාර්ගය කියලා. කියන්නේ මේ විසුද්ධි මාර්ගයට මුල්ුණේ මේ සත්‍ය විසුද්ධි ක්‍රම. එහෙම නැත්නම් මේ භාවනා ජීවිතයක විසුද්ධිය සිද්ධ වෙන හැටි. එතන ඉඳලාම මේ තේරවාදය මේ විසුද්ධි මාර්ගය අනුව විසුද්ධි මාර්ගයේ විනෝදණක් කරගෙන එහෙම නැත්නම් බුදුගෝසාචාර්ය මහන්සිය විසින් සර්වඥාන්සේගේ දේශනාවල් වලට පාළියට තන්තියට දීපු අර්ථකතන ඒක විනෝදණක් කරගෙන තමයි දැන් අවුරුදු මම හිතන්නේ 1500ක් විතර වගේ මේ තේරවාදී කියනක නැත්නම් ඊනේ අනේ කියන එක දිගට වැඩි පටන් ගන්නවා. ඉතින් ඒ නිසා ඒ මහා මේ විහාරයේ මෙවන ලංකාවේ පවතින මේ තේරවාද බුද්ධ ආගමේ අත්තන්ට මේ විසුද්ධි ක්‍රමය බොහොම ප්‍රසිද්ධයි. නැත්නම් ඒක තමයි අනන්‍යතාවයේ පෙන්වන ක්‍රමය. හැබැයි සාරවත්න දේශනාවේ අනුව ප්‍රතිපත්තියක් නැත්නම් අපේ තනනම් ප්‍රතිපදාවක් අත්තොත් විසුද්ධි ක්‍රමයේ විතරක්ම නෙවෙයි තියෙන්නේ. සර්වඥාන්සේගේ තියෙනවා අරියවන්ත ප්‍රතිපදාව, තුවටක ප්‍රතිපදාව, නාලක ප්‍රතිපදාව, අත විනීත ප්‍රතිපදාව ආදි වශයෙන් ප්‍රතිපදා රාජ්‍ය. මේ අත විනීත ප්‍රතිපදාව කියලා කියන්නේ විසුද්ධි ක්‍රමය තමයි. එනේ එතනදී ඒ රත මේ අත විනීත සූත්‍රයේදී සාරිපුත්තු ස්වාමීන් වහන්සේ, පුණ්‍යමන්තානි පුත්තු ස්වාමීන් වහන්සේ අතර ඇති වෙන සාකච්ඡාවකදී තාම ලස්සනට ඒ කාලේ බොහොම ප්‍රසිද්ධව තියෙන ඇති පස්පාලින් වෙච්චරම ප්‍රසිද්ධ නැති මේ ආධිකාමිකයේ නවකයේ මේ සීල සමාධි ප්‍රඥා ක්‍රමය මේ ත්‍රිශික්ෂාව නැත්නම් මේ ආනුභවි වැඩපිළිවෙල කොහොමද ගෙවම් කරන්නේ? නැත්නම් කොහොමද ඒකට තමන් පුරුදු වෙන්නේ කියන එක බොහොම ලස්සනට ඉලක්ක. ඒකදී ඉස්සල්ලාම සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පුන්නමන්තානිකුත් ස්වාමීන් වහන්සේගෙන් ආන්නේ පුන්නමන්තානිකුත් ස්වාමීන් කියන්නේ හොඳට මේ පරිසම්බිදා ප්‍රාප්ත මේ විචිත්‍ර ධර්ම දේශක ස්වාමීන් වහන්සේ. සාරිපුත්‍ර ස්වාමීන් කියන්නේ පොඩි කෙනෙක් නෙවෙයි ධර්ම භාණ්ඩාගාරයක්. තුන්වහන්සේට මේක ඉදිරිපත් කිරීමේ ක්‍රම අනුව මේ පුන්නමන්තානිකුත් ස්වාමීන්ගේ ප්‍රශ්න කිරීමක් කරන්නේ ඔබ වහන්සේ මේ Brahmacharya රකින්නේ ශීල විසුද්ධිය සඳහාද? එතකොට පුන්නමන්තාරණ බුද්ධ ස්වාමීන් කියනෝ නෑ. එතකොට ඊට පස්සේ ඉතින් යනවා දිගට දිගට ප්‍රශ්න. එහෙමනම් චිත්ත විසුද්ධිය සඳහාද, ධිට්ඨි විසුද්ධිය සඳහාද, කාංකාවිතන විසුද්ධිය සඳහාද, මග්ගාමක් වෙනාන දර්ශන විසුද්ධිය සඳහාද කියලා අහන අහන අහන අහන සැරේ කියනෝ නෑ. අවසානයේ කියනවා මේ ඔක්කොම කෙලවර වෙන. දැන් ඊට පස්සේ කියනවා ඔබ අහන්නේ මේ අහන අහන යන එක නෑ කියනවා මොකටද කරන්නේ? ඊට පස්සේ පුන්නමන්තාරණ බුද්ධ ස්වාමීන් කියනවා මොන සීල විසුද්ධිය සඳහා කියලා කිව්වනම් එහෙනම් සීල විසුද්ධිය සම්පූර්ණ වෙච්චාම මම පරමාර්ථයට මගේ අවසානට ලඟුණා වෙනවා. ඒක වැරදි. ඒ නිසා මම සීල විසුද්ධිය සඳහා නෙවෙයි බුදු සීල විසුද්ධිය චිත්ත විසුද්ධිය සඳහා. සීල විසුද්ධිය නෙවෙයි අවසාන. ඒ නිසා එහෙව් තියෙන වෙලාවක ඔබ වහන්සේ මේ ප්‍රශ්න කරේ රකින්නේ මේ ගීගිය අතහැරලා මේ කටයුතු කරන ඔක්කොම සීල විසුද්ධිය සඳහා කියලා වචනේ මට ඕක කියන්න බෑ. සීල විසුද්ධිය හුදු චිත්ත විසුද්ධිය සඳහායි. ඒතකොට චිත්ත විසුද්ධිය ඒකත් අවසානේ නෙවෙයි. චිත්ත විසුද්ධිය වශයෙන් මෙතන සඳහන් කරන්නේ සමත භාවනාවේදී ලබන සමාධියේ කෙලපැමිණි. එහෙම නැත්නම් රූපාවචර අරූපාවචර ධ්‍යාන. එහෙම නැත්නම් මේ අභිඥා ඥාන. ඒකත් නෙමෙයි මේ ශාසනේ කෙලවර ඒ නිසා ඔබ වහන්සේ චිත්ත විසුද්ධිය සඳහාද කියලා අහන්නවත් නැහැ කියන්නේ. ඊට පස්සේ ඇයි එහෙම නැහැ කියන්නේ කියනොත් වෙනවා හුදු චිත්ත විසුද්ධිය දිට්ඨි විසුද්ධිය සඳහා. ඒක මේ මේකෙන් අරකට තල්ලු කරන එකක් නෙවෙයි අපේ අවසන් කලින්නේ. ඊට පස්සේ මේ දිට්ඨි විසුද්ධියේදී අත්වාදය එහෙම නැත්නම් අර්ථ දිට්ඨිය ජීවාත්ම වශයෙන් මමයක් මා ළඟ මෙහෙම ආත්මයක් තියෙනවායි කියලා ගන්නා වූ එක එකනා තුළ පවතිනා වූ පෞද්ගලික මාත්‍රය නැත්නම් සක්කාය දිට්ඨිය කියන ජීවාත්මේ හෝ ඒවා සියල්ලම වන්නා වූ පරමාත්මයක් ගැන සඳහන් වෙන ආත්ම දෘෂ්ටි කඩලා දාන තැන දිටි විද්ධ වෙනවා. ඒකත් ශාසනයේ බොහොම වැදගත් තැන. නමුත් ඒක නෙවෙයි මෙතන කියන්නේ. ඒ නිසා දිට්ඨි විසුද්ධිය සඳහා කියනවටත් නැහැ. ඇයි එහෙම නැහැ කියනොත් කියලා කියනවා පුදු දිට්ඨි විසුද්ධිය සංඛා විතරණ විසුද්ධිය සඳහා. සංඛා විතරණ විසුද්ධියේදී තියෙන්නේ ජීවිතයක තියෙන ප්‍රධාන මේ සැකේ කියන සංඛාව දුරු කිරීම. ඊට පස්සේ තමයි හිතකට ඉස්පාසුවක් ලැබෙන්නේ. හිතකට කන දෙයක් ඉලාගත්ත බතක් කාලා බුදියන්න පුළුවන්. මෙන්න මේ කාංකා විසන විසුද්ධිය කරා පස්සේ තමයි. ඉතින් ඒ නිසා මේ ධිට්ඨි විසුද්ධියට පස්සේ හම්බ වෙන විසුද්ධියක් තමයි පිරිසිදුවක් තමයි මේ සැක. බුද්ධ ආදී අටදන් කෙරෙහි ඇති සැක කියලා අපි සාමාන්‍යයෙන් ඔක කම් කරනවා. කෙසේ නමුත් මේ රැකිලා සාහිත්‍ය අනුව පවුකම් කොට එහෙම නැත්නම් විරුද්ධ ව්‍යාපාරයක් කරනකොට කොතනක වුණත් එහෙම නැත්නම් විශේෂයෙන්ම අද කාලේ හැටියට ඉන්න මේ ධනමාධ්‍ය ස්ථාන පුදුමාකාර සැකයක් තියෙන නිසා ඒක ඉතාමත්ම තද බල බෙලි කැපිලි සිද්ධ වෙනවා මේ සැක නිසා. ඉතින් ඒ නිසා කොච්චර දිනුවක් මනුස්සයා තුළ මේ සැකේ තියෙන තාක්කල් ඉස්පාසුවක් නැහැ. උයාගත්ත බත කන්න නැහැ. එලාගත්ත පැදුරක බුදියන්නේ නැහැ සැකේ නිසා. ඉතින් ඒ නිසා දිච්චි අපි ගන්න මේ දිච්චි විසුද්ධිය පොදු ඒ සංඛාවිතන විසුද්ධිය සඳහා. ඒ නිසා සංඛාවිතන විසුද්ධිය අවධාන ඵලෙ නෙමෙයි. ඊට පස්සේ කාංකාවිතන විසුද්ධිය මග්ගා මග්ගජත්ත දසන ඥාන දසන විසුද්ධිය සඳහා. ඒ කියන්නේ ශක සංඛා වලින් තොරව ඒ කියන්නේ බලාකොලින් තොරව ආයන පුරා සරස අඳ වගේ හොඳට හිත පිසිදු වුණාට පස්සේ ඒකට කියනවා දර්ශනය කියලා පෙර දැක්ම ඇති වුණාට පස්සේ තමයි මිනිස්සුෙකුට යා යුතු මඟ හල යුතු මඟ සහ ගත යුතු මඟ එහෙම නැත්නම් හරි පැත්ත නරක පැත්ත යුතු අයුතු සාධාරණ අසාධාරණ ධර්ම අධර්ම කියන මේ දෙක වෙන් කර ගන්න පුළුවන්. ඒකම්ම අපි කවුරු හරි කියන දෙක තමයි යන්නේ. ඉතින් ඒ සමන් තුල දැකේ නැතුණාට පස්සේ තමයි මේ මාර්ගය සහ මාර්ගය කියන දෙක කෙනෙකුට පෑදෙන්නේ. ඉතින් ඒක පෑදුණාට පස්සේ තමයි මිනිසයා ප්‍රතිපදාවකට බහින්නේ. එතකම්ම අඳුරට ගහගා තමයි ඉන්නේ. ඊට පස්සේ තමයි හරියට හාවට විදිහට පුළුවන් වෙන්නේ එහෙම නැත්නම් අපි වේගයක් තිබුණ හිත අසංවිධිත වේගයක් තිබුණ හිත ප්‍රවේගයක් පාටපත්ලා දිශාගත වෙන්නේ ඒ මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය. මග්ගඥාන මග්ගඥාන මග්ගඥාතසන විසුද්ධිය උනාට පස්සේ ඒ කියන්නේ විසුද්ධි දැන් පහක් ගෙවන් කරලා තියෙන්නේ ඒ පුද්ගල ප්‍රතිපදාවට බයි. ඒකට කියනවා අදිමොක්කේ කියලා. අදිමොක්කේ කියලා කියන්නේ කාවුවක් කිව්වට නෙවෙයි දැන් තමයි දන්නව මුළු ලෝකෙම අනිත් පැත්තට ගියා. Taman යා යුතු පිට දන්නවා. ඒ සඳහා කළ යුත්ත දන්නවා. ඊට පස්සේ ආ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට ප්‍රතිපදාවට බහි. ඊට පස්සේ ප්‍රතිපදාව වශී කරගෙන ඒ ප්‍රතිපදාව සිද්ධි කරගෙන ඒ ප්‍රතිපදාව තමන්ගේ අතයන්ට අරගෙන ඥාන දර්ශන විසුද්ධියට පත්. ප්‍රතිපදාවෙන් තොරව ඒ කියන්නේ කලියුත් කොට නිම කිරීමෙන් ඥාන දර්ශන විදිහටපත් වෙනවා. ඒකෙන් තමයි මාර්ග ඥාන ඵල ඥාන බවට පත් වෙන්නේ. ඒකකොට විසුද්ධිය හත ඒකට එකට එකට එකට යාවෙන නිසා මගේ මේ භ්‍රමචර්ය සීල විසුද්ධිය සඳහායි කියලා කිව්වොත් ඒක සුචරිතවාදයකට වැටෙනවා. අද බුද්ධ ආගමේ ලංකාවේ ඉතාමත් කැත විදිහට මේ සුචරිතවාදයට වැදිලා මේ කරගෙන යන කෙනෙකුටවත් හරියට කරගෙන යන දෙයක්. මේක පිළිබඳව ශ්‍රේෂ්ඨවාදී ගැන කතා කරනකොට ඉතිහාසගත වෙච්ච සිද්ධිය නැත්නම් ලංකාවේ මෑත කාලේ ඉතිහාසය තමයි අපි දන්නවා අපේ දැන් ලංකාවේ ප්‍රධාන වශයෙන් සියන්නිකායේ අමරපුර නිකායේ රාමඤ්ඤ නිකාය කියලා නිකාය තුනක් තිබුණා. ඒක නිසා මේ සියන්නිකාය ඉඳද්දී කවදාකවත් සියන්නිකාය කක්කිය විනයට කියන පැත්ත විකියන්න ගැන්නෙත් නෑ විකියන්න දිහා හාමුදුරුවෝ දන්නෙත් නෑ මොනවදෝ කරගෙන කරගෙන ගියා ඒ මේ විනය පොත් ටික කබඩ් එකට දාලා වැඳලා අඳුම් පුරපත්තු කරලා අපි මේ ධර්ම රත්නයට වන්දනා කරනවා කියලා ඉතින් කබඩ් එකට වදින ඒක තමයි ඔය කෙරුවේ ඉතින් අපි ලොකු සාචින්න කාලේ කියනවා මේ ලොකු ආම්සු කෙනෙක් හිටවල බොහොම ලොකු ආම්සු කෙනෙක් කේ ස්වාමීන් වහන්සේ මේ කබඩ් එක ළඟ වාඩි වෙලා ඒ ආන්දරෝ ඉඳගෙන තන පැත්තේ ආසනයයි බුලත් තට්ටුවයි පඩික්කමයි තියෙනවා. ඒ සාංශේ කට්ටිය ගෝලියෝ ටික ඔක්කොම ආවිලා වන්දනා කරන්න ඉස්සෙල්ලා අර කබඩ් එකට වදිනවා. ඒකට ගෝලියෝ ටික ලොකු හම්දුත් ඔක්කොම වන්දනා කරලා ලොකු හම්දු ආසනයකට පස්සේ ලොකු හම්දුරන වදිනවා. දැන් මේ ගොල්ලෝ දන්නේ මොකද්ද කරන්න කියලා. දැන් ලොකු හම්දුර මැල්ල කියන්නේ. අපවත් නැ කියනෝ අපවත් වුණාට පස්සේ මේගොල්ලත් හැමදාම ඇවිල්ලා අර අර විදිහට වන්දනා කරනවා. ඉතින් ඊගා પરම්පරාව ගියාට පස්සේ ඒ කට්ටි හිතාන තමයි පඩික්‍රමන තමයි වන්දනා කරන්නේ. ඊට පස්සේ කබඩ් එක ළඟ තියෙන පඩික්‍රම වෙන තැනක තියලා තියෙනවා. ඊට පස්සේ ඔක්කොම ඇවිල්ලා උදේ අර හැන්දෑවට ගාථා කියලා ඉවරන අර පඩික්‍රමට වැඳලා යනවලු කට්ටිය. දුක්ඛාංගම පරවන ගෝලෙක් ආවා. අන්තිපස්සේ ගිහවලු මේ වන්දනා කළ ඉවරලා ලොකු සාංශ වෙනුවෙන් ඒ චාරිත්‍රය කරනවා. මේ මොකද්ද චාරිත්‍රය? අසලලා තියෙන පඩිකමට වදිනවා. ඊළඟ ඒගොල්ලෝ මොකද කියන්නේ? අපි ලොකු අහතු ඉන්න කම්ම කෙරුවා. ඊට මෝල් වහන් දෙලා. ওই වැන්දේ ඕකට නෙවෙයි උතන පිළිපස්සේ තියෙන කබඩ් එකට ඒකේ තියෙන පුස්කොළ පොත් ටික. මේ ධර්ම රත්නයට කරන වන්දනාව. ඉතින් ওই විදිහට තමයි මේ කියන්නේ කාය වැඩ කරගෙන ගියේ ධර්මය හෝ විනය ඉහන් ඉගෙනුවේ නෑ හරියට කෑල්ලක් කියලා දෙන ඕනෙත් කියන්නේ. ඊපස්සේ මේකට මේ සිංහලයේ කියන්නේ ගැතියක් මම මේ කියන්නේ. ඊට පස්සේ අමරපුර නිකායේ මේක දැනගෙන කියන්නේ ගාඩ උරුදු නඩුවක් කියලා. නඩුවක් කියලා ඕගොල්ලෝ ගාව ධර්මික නැහැ, ඕගොල්ලෝ ගාව විනයක් නැහැ. අපි ළඟයි තියෙන්නේ කියලා අර දායකයන් කියලා දුන්නා. ආම්දුරු මේ මේ වැඩ කරනවා බැරි. මේ මේ වැඩ කරනවා හරි. ඊට පස්සේ දැන් ඒ අමරපුර නිකායේ දායකයෝ කියන්නේ කහවුදෝ දිහා බලන්නෙම සුචත්තුමා. ඒ හාමුදුරුවෝ අපේ හාමුදුරුවෝ වගේ නෙමෙයි. ඒ හාමුදුරුවෝ මෙවක. මෙවක. මේවා කරනවා. ඊට පස්සේ ඔන්න අමරපුරේ කට්ටිය තමයි හරියට වැඩ කරන්නේ කියලා පටන් ගන්නවා. පණන ටිකක් යනකොටදී කොයි එක වුණත් ආව සත්කාර හම්බ වෙනකොට ඊටපොට යනවනේ. ඊට පස්සේ අමරපුරනිකාය හාමුදුරන්ට කියාගන්න බැරි දායකයන්ට අහුවෙන වැරදි සිද්ධ වෙන්න පටන් ගන්නකොට සාමාන්‍යනිකා හදා. සාමාන්‍යනිකා හදාගත්තට පස්සේ අරිටත් දෙය කියලා දුන්නා නිහියට මෙන්න මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි ශික්ෂාපද මෙහෙමයි ධර්මයේ මෙහෙමයි මෙහෙමයි. ඊට පස්සේ දැන් ඒ රාමයනිකයි දායකෝ සියන්නිකයි හාමුදුරුවෝ දිහා බලන්නෙම සම්පූර්ණ කිසිම ධනයක් ධර්මයක් තන්නේ නැති විනයක් දන්නේ නැති මේ ශාසන විනාශ කරන જાතියක් විදිහට කියන්න පටන් ගන්නවා. එතකොට අමරපුර නිකායත් හරි නෑ දැන් රාමයනිකයි විතරයි හොඳ කියලා. ඒගොල්ලෝ පුදුම විදිහට මේ සුචරිතවාද වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ කියලා තිබුණා මේ ශාසනය මේ විදිහට පිළිහෙන නිසා විනයකින් කොච්චර පිළිලා තියෙනවද කියනවනම් හාමුදුරුව වැටෙන්නේ අපායේ අඩියම එකට කියලා ඊට උඩින් එකටලු ගියා වැටෙන්නේ. ඒ තරමටම මේ සුචරිත වාදයෙන් හාමුදුරුව මනිනවා තමන් වෙන ගන්නවා අර පන්සලට යන දායකයම අයිනවා මේ පන්සලට යන දායකයම අයිනවා මොකද මේ සීල විසුද්ධිය අවසාන කියලා හිතා. ඒ මොකද හේතුව සීල විසුද්ධිය පොඩි කන්නේ. දානීය සීල කියනකොට සීලයක් අරනවා කියන පොඩි නෑ. බෑ රකින්න හැම කෙනාටම අන් වෙන පටන් අන් වෙන පටන් ගන්නතර පස්සේ අර ධර්මයේ ගිලිහිලා අනුන් අනින්දත් තමන් අනින්ට වැඩිය ශ්‍රස්ත්‍ය ගන්නත් එහෙම නැත්නම් සීලේ නැති කට්ටිය මනුස්සකමක් නැත්නම් ඉතින් තාම පහක්කල සලකන්නත් යාම නිසා සීලවන්ත වුණත් අසත්පුරුෂ වෙන්න ඉති. ඒක දරුවචනාංශයේ සත්පුරුෂ සූත්‍රය දේශනා කරලා තියෙනවා. තමන් සීලවන්ත වෙලා මම උසස්. සීලේ නැති කට්ටිය පහත් අත්තර දුක්ඛංශන පරවම්මන දෙක ගත්තොත් ඒ පුද්ගලයාට මා ਸਰවඥාන්සේ ශ්‍රී මුකලෙන් කියනවා අසපුරුෂය කියලා. මොකද හේතුව ඒ විදිහට අත්ත්ුක්කංශන පරවම්බන වුණාට කවදාකවත් එකේ කෙලෙස් කැපෙන්නේ නැහැ. කෙලෙස් කැපෙන්න නම් හේතුමානිකම් තියෙනවා. නිසා සීල විසුද්ධිය පිළිබඳව ගිහියන් වශයෙන් මම දන්නවා සෑහෙන කෙනෙකුට භාවනා කරගන්න බැරි මනුස්සකමටත් දුව මනුස්සකම නොසලකා නැත්නම් මනුස්සකම පහත් කරලා අනුංගනම ඉනගතියක් එන්න පටන් ගන්නවා සීලේ. ඒක කියන්නේ මන භාවනා කරන කට්ටිය විශේෂම විපස්සනා කරන කට්ටිය දැනගන්න ඕනේ අනුන් මනින්ද හදන්න කිසිම දේශපාලන අයිතිවාසිකමක් හෝ දේශපාලන නැම්මක් ගැම්මක් කරුවචන සිත්‍රිපිටකයේ කිසිම තැනක දීලා ඒ ධර්මයේ විනීත ස්වාමී වූ සරුවච්චන් වහන්සේවත් කවදාවත් කවුරක්වත් මන්නේ කියලා. මෙන්නනම් ඒ ඒ ආත්මෙම නිවන් දැකීමට කරන අදහස්කින් මිස මේකෙදී පරිසම්. පරිසම් වෙනවා කියලා කියන්නේ පුදුආතරන් තීලවන්ත වෙන්න. තීලවන්ත උනාට කාටවත් කියා පාණ්ඩයන් ගන්න එපා. දුස්සීලිය විශේෂයි පාපතරයට ගල් ගහන වැඩි කරදෙනවා. එහෙම කරලා නම් විපස්සනා කවදාකවත් හරියන්නේ නැහැ. ඊට පස්සේ කියයි මම එක තැනකට ගිහිල්ලා හිර වෙනවා මට භාවනා හරියන්නේ. ඒ සීලේ අඩුපාඩුකමක් නිසා නෙවෙයි සීලේ තියෙනවයි කියලා මාන්නක්කාරකම හැදෙනවා. මම සිල්වත් අර අසවල්ලත් සිල්වත් නෑ. එහෙනම් මේ රාමඤ්ඤනිකාය තමයි සිල්වන්ත අමරපුරේ නෑ. එහෙම නැත්නම් සියන් කාය නෑ කියලා මේව අතර මේ පංගු peeru බේරන්න පටන් ගන්නවා. සිවුරේ පාටින්, ගෙනින් තල්ලත්තෙන් මේවත් වේරණ පණන් අරගත්තට පස්සේ අර ගියල කවදාක සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධිය කියන සීල විසුද්ධිය බුදුහාමුදුරෝ දේශනා කරේ බොහෝ ප්‍රායෝගිකව. අවිප්පටිසාරත්තාය ආනන්ද කුසලානි සීලානි කියන්නේ. ආනන්දේ මේ කුසල සීලය කෙනෙක්ගේ හිතේ විපිලිසරකම නැති කරන්නයි. හිතේ චංචල කම්පණය බව නැති කරන්නයි. සංසුන් කරවන්නයි මේ සීලය තියෙන්නේ. නමුත් සීලෙන් මනින්න පටන් ගත්තොත් ඒක විසුද්ධියක් නෙවෙයි අතරම කාලකන්ණයක් වෙන්නේ. අසත්පුරුෂකමක් වෙන්නේ තියෙනවා. ඉතින් ඒක නිසා ජීව වේවා මේ පැවිද්ද වුණාට පස්සේ නිකෝ භයානක රෝගයක්. නමුත් මේ භයානක රෝගේ අඩු නැතුව ගිහි අතරක් තියෙනවා. මම හොඳටම දන්නවා අවුරුදු 8කට වැඩි කාලයක් ජීව මේ වගේ හදාගන්නකොට හැම සංඝයා වහන්සේට මට වෙන්නේ ජාතික මට්ටමේ විහිළු පාඩුවේ. ජාතියට විහිළු සපයක්. සංඝයා කියන දැක්කපු ගමන් මම බයිනවා එක්කෝ මේ ඕලංකාරයක් විදිහට තමයි ඒ මොකද මැනිල නිසා. කොච්චර දෝ මම මගේ හිත හදාගන්න උත්සාහ කරා මේක මගේ භාවනාවට හොඳ නෑ, ගැළපෙන්නේ නෑ කියලා ඒ වුණාට ඉන්න පටන් අරගත්ත ඒ නිසා මේ මම 10ක් විතර ගිහලා 10ක් ගියාට පස්සේ කොච්චර බැන්නත් මහාන වෙන්න හිතුවා. ඊට පස්සේ අපිත් කීලෝ කට්ටිය මට විශේෂයෙන්ම දේශනාවක් දෙන්නයි කිව්වා. මිච්ඡර බැනුණු සංඝයාතට යන්නේ කොහොමද? ඊට පස්සේ කිව්ව මේක එක්කෝඹ හිතරවටගෙන තියෙන්නේ. එහෙම නැත්නම් විශාල වෙනසක් වෙලා තියෙනවා. ඊට පස්සේ මම කිව්වා මට ඉතර උත්තර දෙන්න පුළුවන් අතර මට මං කිව්වා දැන් උනත් මට තේරෙන්නේ ගුණවන්ත වුණා සිල්වන්ත වුණා ඉහි වුණත් පැවිදි වුණා බෞද්ධ වුණා අබෞද්ධ වුණා මිනිස්යෝනි එච්චරයි හලකන්නේ. ඔය ඒක උඩ තියෙන සිල්වන්තකම් අනත්තකම් අරන්ද ගියොත් අනිවාර්යයෙන්ම මතක තියාගෙන ඉන්න Tamanටම පිහින් යනවා. අද තියෙන්නේ ඉතාමත් ඒ අතින් කැත්ත උඩ තියාගත්ත මාළු කෑල්ල වගේ තමයි සාසනය කියන්නේ. අපිට කවදාකවත් තව කෙනෙකුගේ සාසනික සේවාවක් හෝ ගුණයක් හෝ දකින්න බෑ. අපි හැම වෙලාවෙම ඔය සීල විසුද්ධිය පිළිබඳව පටවගෙන කියන නිසා. ඒ නිසා අපි අහිංසකව එහෙම නැත්නම් අපි අර්ථ සිද්ධිය සලකලා ඔය ඔය මතය ඔය කියන සීලය අනුව මයින් ගතිය නිකර කෙලෙසක් කියලා අසත්පුරුෂකමක් විදිහට සලකලා තමන් කෙරේ කරන අනදරයක් විදිහට සලකලා අර්ථ සිද්ධිය නසා ගන්න එකක් විදිහට සලකලා අපි මනුස්සකම සලකනවා. කොයි ආගම වුණත්, කොයි ධර්මයේ වුණත්, ඉස්ති වුණත්, කුස වුණත්, පැවිදි වුණත්, උපැවිදි වුණත්, සිල්වන්ත වුණත්, නැති වුණත් මනුස්සකම කියනවා. ඕන වෙලාවක හදන්න පුළුවන් නේ. මනුස්සකමනේ අමාරු කියලා මේ සීලය පිළිබඳ හරි පිළිස්සුවක් ගන්න. හැබැයි මේකෙන් කවදාකවත් මේ මේ අපි මනුස්සකම ඉස්සර කරගෙන සීලය අනුව ආනකාරකම් අතුක්කන්දන පරවංගන මම උසස් අනු උසස් පහත් කියලා සලකන එක සමාජ ධර්මයක් වශයෙන් අපි සම්මුතියක් වශයෙන් අපි සාමීචයක් වශයෙන් අපි අවිරුද්ධ ප්‍රතිපදාවක් වශයෙන් පාවිච්චි කරාට තමන්ගේ සීලය හැම වෙලාවෙම දියුණු කරන්න බලන්න. හැම වෙලාවෙම අදි සීලයක් වඩපත් කරන්න යන්න. කවදාකවත් මේ නිසා සීලය අදි සීලයක් වඩපත් කර ගත හැකිව තිබියදී සාමාන්‍ය සිලකින් අතර කරන්න එපා. ආය හම්බ වෙන්නේ අවස්ථාව. එතන මේ දෙක හරියට මතක තියාගන්න. තමා වශයෙන් තමන්ගේ සීලේදී ඇති තාක් ප්‍රතිගත කරගන්න. හැබැයි කවදාකවත් ඒ මිම්මෙන් අනු මනින්න යන්නත් එපා. ඒ වගේම ඒ වගේ දේවල් වලට සම්බන්ධ වෙන්න ගියොත් අනිවාර්යයෙන්ම අකුසලයක් සිදු වෙනවා. අකුසලයක් කියලා කියන්නේ විශේෂයෙන් අපි අපි දැනගන්න හද මේ පටිච්ච සමුප්පාදේ නම් අපට තේරුම් ගන්න හම්බ වෙන්නේ ওই සීලය අනුව මිනිසුමයි. ඉතින් ඒ විදිහට අපි මේ වැඩ පිළිවෙලත් අපි ශීලයක් සමාදන් කරනවා. ඒකදී අපි මේ කොහොම එක ප්‍රතිපදාකට වැටුණා. ඒක ඒක පෙතකට වැටුණා. ඊට පස්සේ ඒ පෙතකට වැටුණාට පස්සේ කළ යුත්තේ නම් ශීල විසුද්ධිය අවිපරිසාරය සඳහා හිතේ විපිලිසරකම නැතිවීම සඳහා කියලා ශීලය නැතිකම නිසා එන්න පුළුවන් වූ හතරාකාර බයක් තියෙනවා නම් සීලය තමන් සමාදාන්ව රකින්න කමින් අර බය හතරාකාර බයෙන් දුරුවන් වෙන හැටි ඒක සමාදන් වෙලා ඒ අනුව කටයුතු කිරීමෙන් තමයි අපිට සමාධියක් ගන්න පුළුවන්. ඉතින් මේ දේශනා මාලාවට එච්චරම සම්බන්ධ නැති වෙන්න පුළුවන්. නමුත් මම කෙටියෙන් මතක් කරනවා සීලේ නැති මනුස්සයා සතුන් මරන, හොරකම් කරන, කාමීත්‍යාචාරය කරන, බොරු කේලම් හිස් සදින පරිසවචන පාවිච්චි කරන, වචී දුස්චරිත. ඒ මනුස්සයාට කොයි වෙලාවක හෝ ලෙඩ වෙලා, තනි වෙලා, අන්ධකාර වෙලා, කරවල වෙලා මරණාසන්න වෙනකොට තමයි තමන් දෙස් දෙන ගතිය තමන්ගේ අත්තානුවාදය කදාක බේරන්න හොයන්නේ. ඒසයි මිනිස්සු වයසට යනකොට බයයි, ලෙඩ වෙනකොට බයයි, මරණයට බයයි. මොකද තනි වෙන විරිසත් එක්කම ඉන්නෝ. නැත්තම් තනි කන්දෝකේ. මොකද තමන්ට තමන් බයයි තමන් කරපු අපරාධ නිසා. මේ සීලය කවදා හෝ රැකගන්න කවදා හෝ තමන් සමාදන්ව සීලය පිළිගත්තා නම් එතෙක් කරපු සීල්පදවලින් නම් අපිට බය ඉඳී තියෙනවා. නමුත් මේ බුදුන්ගේ නාමයෙන් ධර්මයේ නාමයෙන් සංඝයාගේ නාමයෙන් අපි අද සීලාචාර වුණානි අද හීතල වුණානි අද හික්මුණානි අද සීල්වන්ත වුණානි කියලා ඒ කාටවත් බය නෙවෙයි ඒකෙන් පුදුමාකාර සාන්තියක් එන්න පුළුවන් එන්න දෙයක් ආදීන් ඒ පරම කරපු අකුසල කර්ම නිසා නමුත් මම අද විඳින්නේ සීල්වතෙක් විදියට මම මත්තට නෙවෙයි මේ මතින් තව කාට හරි කායික දුක්කට වීතික්‍රමණයක් කරන්න කියලා තාන්වාදී ප්‍රභාය පිළිබඳව දුමාකාර සාංශයක් ලබන්න පුළුවන් මුදම චර්චි තමයි අංගිලිමාල චර්චි. අනිත් එක තමයි පරානුවාද බය. අපි දුස්සීලව ගත කරනවා කොහොමද තත්තු බය. විශේෂයෙන්ම ලංකාව වගේ රටවල අපි ජීවත් වෙන්නේ සමාජශීලීව. එතකොට හැදිච්ච gedara නැහැදිච්ච එකයි කියලා එතකොට ඒ තරම් කොච්චර නම්බුකාර විදිහට ජීවත් වුණත් රූපවන්තව, ධනවන්තව, කුලවන්තව හිතුණා රට්ටු බයින් එකෙන් වළක්වන්න බෑ. ඒක නිසා ඒ මනුස්සයා මැරලා ගියත් ඊතල දරුවන්ව පපා ගන්නවා. ඒක පරානුවාද බය කියලා කියන්නේ. ඒ පරානුවාද බයෙන් බේරෙන්න බැරි එකක් හරිම ඉෂේරදයක් මේ දුස්සීලයක්. තුන්වෙනි එක තමයි දණ්ඩ බය. දණ්ඩ බය කියන්නේ දණ්ඩ නීති සංග්‍රහයම කවදා හෝ හිරේ විලංගු වෙනවා. එහෙම නැත්නම් උසාවිය. ඒ ඒකටත් බයයි. ඒ ඒ තුනටම අද තියෙනවා එක බේරුම් ක්‍රමයක් අල්ලස. අල්ලසින්ම තුනම බේරන්න. නමුත් අවසාන එකක් තියෙනවා දණ්ඩ දුක්ගති බය කියලා මම මේ මැත්තේ ඊට පහළට තියලා කඳ උඩට තියාගෙන හැදගෙන ඇදගෙන වැටෙන්නේ අපායයි. ඒකට අල්ලසෙන් කරන්න බෑ මොකද යාමේ අල්ලස් ගන්න. ඒ ඇත්ත එකේ කතා මොකක්වත් නැහැ. ඒ නිසා අද කරන හරියක් කරන්නේ දුස්සීලව ඉඳගෙන සීලවන්තකමක් පෙන්නාගෙන බයලජ්ජ නැතුව ඒ හැම අත්තානුවාද බය වෙනකොට බීලා කාලා රැට මොකක් හරි දෙල්ලම් කරලා අනිකම නැත් කරනවා. ඒව නැත්නම් නරක නමක් ආවොත් පත්‍රයක් මෙලට අර ගන්නවා ටෙලිවිෂන් එක මෙලට අරගෙන තමන්ගේ සුදුන් බාගන්න එක තමයි කරන්නේ. ඒ වගේම උසාවියේ හිරේ ගියයි කියන එක හත්ත පහක ගණක් ඕනේ නඩුවක් විසඳ ගන්න පුළුවන්. ඒ ඒ සම්තිං එක දීලා. නමුත් අවසානයේකට බේරෙන්නේ ඉතින් ඒක නිසා කවදා හෝ යම් කෙනෙක් කොච්චර අපරාධ කළා කීදී හෝ සාසනික ගෞරවයෙන් සිල්වන්තයෙ පිහිටියා නම් දුමාකාර ඔළුවේ බරක් විමත වීමක් කරන්න ඒක පංචිල්, අටසිල්, නවසිල්, දසසිල්, සාමනීර සීල, උපසම්පදා සීල, දුතාංග සීල වශයෙන් විශාල පරාසයක් තියෙනවා. ඒක හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ. Taman ඉන්න එකට වැඩිය තවුන් දෙකක් තියෙනවා. හැකි හැම අවස්ථාවකම මේක අධිශීලයක් වරපත් කරනවා. පත් කරන ගමන් සතු පින්දුර මේ කාටවත් බයකටවත් ආදායම් බත් දෙන්නේ දහසෙන්ට වක්වා. එහෙම නැත්නම් රාජ්‍ය රෝ බය කරනවටත් දඬුවම් කරනවටත් නෙමෙයි. තමයි මේ කරන්නේ ශාසන කෞරින් කියලා කියලුවොත් ඒක තේරෙන පටන් අර ගන්නවා මේ ටික අපි මෙතෙක් කල ඉස්සරහා පරණ මිශ්‍රණේ පරණ සාසන පරණ සංසාරේ කොට. දැන් ඉන්නේ ඉන්නේ සිල්වන්ත වෙනකොට හොඳ ලස්සනම දේ තමයි මේ ශාසනේ දුසිල්වන්ත හිටපු තරමට සිල්වන්ත වෙච්ච ගමන් ලොකු නිදහසක් ලැබෙනවා. අශෝක රජු ඔච්චර ලෝකෙට විශාල සේවයක් කෙරුවේ දැක දැක දන දන ලේපිට කාලේ ජීවිතයේදී විශාල පිටසක් ලැබුවා. ඊට පස්සේ තමයි හරියට ඒකෙන් ඒක පිළිබඳව ආපු ඒ සංවේගය නිසා තමයි මේ ලෝකයේ ඉන්න ශ්‍රේෂ්ඨම රාජ්‍ය නායකයා බවට පත් වෙන්නේ. ඒක නිසා පව් කරලා තියෙන එක එච්චර ප්‍රශ්නයක් නෑ. හැබැයි අත හොදන් පටන් ගත්තට පස්සේ හොඳ අධිෂ්ඨානයක් කරනවා ඒක චිත්ත විසුද්ධිය පිණිස අවිපටිසහගත භාවය පිණිස හේතු වෙනවා. ඒ නිසා කවුරුත් වටණ්ඩාවක් වෙන හිටි න්‍යායපත්‍ර තියාගන්න නැතුව මේ කෙලින්ම අවසාන ඵලය සඳහායි කියලා දැනගත් සීල විසුද්ධිය වටනකම කියනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම මතක තියාගන්න මේ සමාදන් වෙච්ච සීලය කඩාගෙන අපිට චිත්ත විසුද්ධියක් ගන්න බෑ. ඒක දැනගත්ත ගමන් සත්ත්ව විපිලිසරකමට එනවා. ඒ වගේම භික්ෂුන් වහන්සේලාට කියලා තියෙනවා තවත් භික්ෂුවකට සීලය පිළිබඳ චෝදනා කරලා මොහතකටවත් ඒ භික්ෂුවට විපිලිසරකමක් ඇති කෙරුවොත් චෝදනා කරපේ කරනවත් අපච්චය සිද්ධ වෙනවා. ඒ තරම් අපේ හිත නිකන් විවුර්ත කරපු තුවාලයක් වගේ. නිතරම හීනමානෙන් පෙළෙන තමන්ගට ආත්මනුකම්පාව නෙවෙයි ආත්ම ද්වේෂයෙන් ගත කරන චරිත අපිට තියෙනවා. ඒ නිසා අපිට එකම ගැලවුමයි මේ ලෝකේ ඉන්නකම් තියෙන සීල විසුද්ධිය. සීල විසුද්ධිය ලැබුවාට පස්සේ සීල විසුද්ධිය හරිනම් අනිවාර්යයෙන්ම චිත්ත විසුද්ධිය ලැබෙනවා. ඒ කියන්නේ අපිට වෙයි හතරාකාර බයින් දැක දැක දන දන ගෙවීමක් වෙනවා. ඉතින් ඒ භාවනා වැඩසටහනට අවිලා සිල් අරගෙන ඉවරලා අපි මේ චිත්ත විසුද්ධිය පරීක්ෂා කරන තැනක් තමයි ඒ අරණ්‍යගත වෙලා, රුක්ක මූලගත වෙලා, ශූන්‍යාකාරගත වෙලා ඒ හිත තමන්ගේ ඇඟට ගන්න. කවදාකවත් බෑ අපරාධකාරයෙකුට කවදාකවත් බෑ දුස්සීලයෙකුට ඊට ළඟට ගන්න. ඊට ළඟට ගත්ත ගමන් අත්අනුවාද බයක් එනවා. විශේෂයෙන්ම ඇද්දක වහන්න. භාවනා කරන භාවනාව තියා ඇද්දක වහන්න මේ ඉස්සරහින් මනස විශ්වාස කරන්න මම පැයක් ඉඳගෙන හිටන මට කරදරයක් වෙන්නේ නැති කියලා හිතන්න බැරි තරම් පුදුමාකාර බයින් කිව්වා. ඒක නිසා අපි ඒ ඇද්දක වහගෙන ඒක මගේ මාත් එක මම මේ ඉන්නවා මම සෑල්ව වාඩිලා ඉන්නවා මම බොහොම සම්බරව වාඩිලා ඉන්නවා මම ඊචතුරෙන් වාඩිලා ඉන්න එක චිත්තක්ෂණයකින් සීල විසුද්ධියක් තියෙනවද නැද්දෝ චිත්ත විසුද්ධියකට මට භාග්‍ය සම්පන්නදෝ මට පෙරපින තියෙනවදෝ කියන එක දැනගන්න පුළුවන්. ඉතින් ඒක උගාවක් අගන. හැමදාම වාඩි වෙලා සෑල්වට ඒ චිත්ත විසුද්ධිය පිළිබඳව ලෑස්ති වෙනකොටම සීලය ආවර්තනය කරන්න කියනවා. සීලය ආවර්තනය කළොත් මම සැපසේ එක චිත්තක්ෂණයක් මේ මොහොතේ ඉන්න. එහෙම ඉඳලා ඉවර වෙලා අපි ඒ චිත්ත විසුද්ධිය තහවුරු කර ගැනීම සඳහා චිත්ත විසුද්ධිය කියන එකෙන් අපිට නිර්වචනය දෙන්න පුළුවන් ඒකාග්‍රතාවය කියලා. නැත්නම් සමතය, සමාධිය, ඒකාග්‍රතාවය කියලා. අපි සතිය හරහා එකම අරමුණක හිත පැවැත්වීමේ උත්සාහ කරනවා චිත්ත විසුද්ධිය ඔතුණු බලන්න. එහෙම නැත්නම් චිත්ත විසුද්ධිය වශයෙන් අපි අපතෝ කල්පනා සමාධියකට යනවා. නැත්නම් උපචාර සමාධියකට යනවා. ඉතින් මේක විශාල යුද්ධයක්. අපි කියනවනේ සීලේ ඉඳලා සීල ශික්ෂාට දැන් සමාධි ශික්ෂාට යන්න හදා. ඉතින් මේක තමයි මිනිස්සුන්ට පමණක් කළ හැකි තිරසනෙකුට කවදාවත් හිතා ගන්න බැරි මේ ලෝකේ කරලා ගියේ නැත්නම් දෙවියෙකුට ප්‍රඥේකටවත් අවස්ථාවක් නැති සුද්ධ අවස්ථාවක් සිල්වන්තයෙක් විසින් මේ සමාධිය සඳහා කටයුතු කරන අවස්ථාව. මෙතනදී ප්‍රධානම හරස් කැපෙන දේ කියලා කියනවා නෙය්‍යාවරණ ධර්ම නැත්නම් නීවරණ ධර්ම. ඒ කෙලෙස් ඔක්කොම එකතු කරුවට පස්සේ ඒකට කියනවා පරිඋත්ථාන කෙලෙස් කියලා. ඊට ඉස්සෙල්ලා සීලේදී අයින් කරන කෙලෙස් වලට අපි නම්වක් අදින් කියනවා වීතික්‍රම කෙලෙස් කියලා. වීතික්‍රම කියන්නේ සමාජ නීති උල්ලංඝනය වෙනවා. වීතික්‍රමණය වෙනවා. පරිඋත්ථාන කෙලෙස් වල තියෙන්නේ උල්ලංඝනයක් වෙන්නේ. විතික්‍රමයක් වෙන්න නමුත් හිත ඇතුලේ సంతානිය ඇතුලේ දැන් කඩාණියයි දැන් බිඳගණියයි දැන් යූර කඩාණියයි කියන මට්ටමට නැගිටලා දානවා ඒ නීවරණ ධර්ම අපිට උපායෙන් වහගෙන ඉන්න පුළුවන්. කාමච්ඡන්දයක් හොඳට හිතේ තිබුණාට සිල්වන්තෙක් වාගේ මේ බකතපත් කියලා කියන්නේ තපස්සගෙන ඉන්න පුළුවන්. ඒ වගේම තද ද්වේෂයක් තියෙනවා මරණ්‍යා කන්‍යා කපණ්‍යා කියන අදහසෙන්. නමුත් ඒක කොනවද පත්‍තිකක් කරනවා කියලා අහන්න පුළුවන්කම තියෙනවා. ඒක නිදිමත තියෙන වෙලාවේදී ඒක ලැජ්ජයි නම් අපිට ඒක මවාගෙන නැති වෙන තාලයකට පෙන්වන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම අනාගතය ගැන පශ්චාත්තාප වෙන, අතීතය ගැන තැවෙන හිත, උද්දීපන වෙන හිත තිබුණාට බොහොම සාන්ත ගතියක් පෙන්වන්න පුළුවන්කමක් තියෙනවා. මේ සැක ඉස්සරහට කරණ තියෙන ඔය සැක නැතිවීම ප්‍රශ්නේදී සැක තිබුණා. සද්ධාවන්ත ගතියක් පෙන්වන්න ඉඩ තියෙනවා. නමුත් ධර්මයේ සහ ආගම අතර තියෙන වෙනස තමයි අපිට ආගම උගන්වනවා උගන්නන්න උත්සාහ කරනවා ඒ කාමච්ඡන්දේ හිතේ තිබුණට පෙන්වන්න නැතුව හිටපන් කියනවා. ඔකට කියනවා අපි සංස්කෘතිය කියලා. ඔකට කියනවා සදාචාරය කියලා. ඒකෙම ද්වේෂයේ තිබුණට පෙන්වන්නත් එපා ක්‍රියාත්මක කරන්නත් එපා. යකේ තීන මිද්දේ උද්දච්ච කුච්ච විචිකිච්ඡා තිබුණට කමන්න පෙන්වන්න එපයි කියන එකයි ආගම කියන්නේ. ධර්මයේ කියන්නේ ඒක නෙමෙයි. ඔක කියලා පෙන්වන්න නැතුව ඉන්න එක නෙවෙයි තියෙන්නේ. ඔක කවදා හෝ නැත් කරන්නේ. ඒක ඔකට මොන දෙන්නේ. එතකොට උතනදී ධර්මයේ ආගම දෙක අතර පුදුමාකාර දෙමං පෙතකට අපි එකතු වෙන්න පටන් ගන්නවා 100කට එක්කෙනෙක්වත් නැහැ 100ට එක්කෙනෙක්වත් නැහැ ඔය ආගම හරහා ධර්මයට ගිහිල්ලා සජීවීව මේ කාමච්ඡන්දය කියලා කියන්නේ වසං කරගෙන ඉන්න පරිඋත්ථානේ වුණාට වසං කරගෙන ඉන්න කෙලෙසයක් තමයි එහෙම නැත්නම් අපිට තීක්ෂණ වගේ කාම හැඟුමුල හරිනවනේ. ඒ වුණාට අපි මේක ජීවිතේ කවදා හෝ නැති කරගන්න ඕනේ. ඒක නැති කරන වෙලාවට මේකට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම ද්වේෂය, නිදිමත, ඒ සෑම දෙයක්ම අපි මනසක ඇති වෙන අනිත්‍ය සමුත්පාදයක් බව, හේතුඵල ධර්මයක් බව. ඒ නිසා අපි යම් ප්‍රමාණයට මේක තනවා වඩාගෙන, කීකරු කරන, ආම්බාම් කරගෙන, මේචල් කරගෙන මේ ක්‍රියාත්මක වෙන ආකාරයේ හේතුවට සහ ඵලයට අනුව බැලුවේ නැත්නම් කවදාකවත් විතික්‍රම කෙලෙසයකින් අපිට ඉක්ම ගන්න බැරි නෝ තලාව බාගෙන නම් ඉන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම කියනවා නම් සමත භාවනාවෙන් කරන්නේ මේ විතික්‍රම කෙලෙස් තලාව බන එක තමයි. එහෙනම් නැත්නම් අපි සීල විසුද්ධිය ශල්‍ය ශල්‍ය කර්මයක් සඳහා ශල්‍යාකාරී පිරිසිදු කිරීම ලෙඩා විෂ බීජ හරණය කිරීම උපකරණ සූදානම් කිරීම දොස්තර මහත්තයා ඒකට සූදානම් වී වශයෙන් කියනවනම් සමාධිය කියලා කියන්නේ චිත්ත විසුද්ධියදී කරන්නේ ලෙඩා සීනති කරන එක තමයි. එතකොට ලෙඩා මලමිණියක් වගේ ඒ දොස්තර මහත්තයාට ඕන තාලෙට හසුරව ගන්න පුළුවන්. ඒ වගේ තමයි මේ පරිඋත් ทาน කෙලෙස් වලදී ඒ පරිඋත් ทาน කෙලෙස් මේ විදිහට නිර්වින්දනය කරේ නැත්නම් ඒගොල්ල හරියම අශීලාචාරයි. අශීලාචාරය කියන්නේ సంతානයේ කෙලසනවා හැබැයි වීතික්‍රමණය කරන්නේ. ඒ නිසා සමත භාවනාවේදී මේ කරන නිර්වින්දනය නැතු බැරිවා. චල්ලේ කරන්නේදී නැතු බැරි එකක්. මේක කොච්චර වෙනසක් ඇති කරලා තියෙනවද කියනවනම් අපේ දේශීය ආයුර්වේදයේ සහ දේශීය වෛද්‍ය ක්‍රමයේ සහ ආයුර්වේදයේ දිගටම තිබුණ ශල්‍යකයි. නමුත් ඒ ක්‍රමයේ ආයුර්වේදයේ සහ දේශීය වෛද්‍ය වේකේ ජීවාණුහරණය කියන එක අඳුරගෙන තිබුණේ දැන්ටත් අඳුරන්නේ. ඒ නිසා ශල්්‍ය කර්ම කරන්නේ අත්‍යවශ්‍ය කාරණයකට පමණයි ලෙඩට කියලා ඒවට සින්දුරම් වේදකම් වගේ කරන ක්‍රම තිබුණා. ඒකට පිටු පිළිසුම් ක්‍රම කියලා අදටත් තියෙනවා. අපේ ඔය ඇරණිම මහා භාරතයේ තියෙන විදිහට රාවණ රජුගන්ගේ අතට අත් හතරක් විතර තිබිලා තිනවා ඒක හතරක තිබිලා තියෙන ඔය විදුම් පිළිසුම් වලට කරන කටයුතු. ඒ තරම්ම දක්ෂ වෛද්‍යවරේ රාවණ කියලා කියන්නේ උගෝදෙනෙක් මේ ඒක බුද්ධ නැත්නම් රහස් ආස්කන් තිබුණ කෙනෙක් කියලා සඳහන් කරනකොට ශල්‍ය කර්ම කියලා තියෙනවා. ඒත් බටහිර වෛද්‍ය විද්‍යාව අද මෙච්චර ශල්‍ය කර්ම වල දක්ෂකම් පාන්නේ වීදානුහරණය සහ නිර්වින්දනය කියන දෙක වැද්දගත්ම ධර්ම දෙකක් විදිහට ගන්නවා. ඒක නිසා ශල්‍ය කර්මය යටින් දේශීය වෛද්‍ය වෛද්‍ය සහ ආයුර්වේදේ පසුබානවා. පසුබෑවට ඒකේ තියෙන දාර්ශනික පැත්ත ගත්තොත් එහෙම නැත්නම් ආධ්‍යාත්මික පැත්ත ගත්තොත් ඒක නැති ඒ පැන්සි නැති අන්තභාග වෛද්‍ය ක්‍රමයක් නෙවෙයි. ඒ දෙක මේක සලකන්න තියෙනවා. ඒ නිසා අද අපි ලංකාවේ රටක ඒ දේශීය වෛද්‍ය ආයුර්වේද වෛද්‍ය සහ බටහිර වෛද්‍ය ක්‍රමයක් නැත්නම් බටහිර වෛද්‍ය ක්‍රම වාක්ම මේ විශාල වශයෙන් පැතිරෙන හේතුනේ ওই නිර්වින්දන ක්‍රමය සහ ජීවන ක්‍රමය. දේශීය ක්‍රමේ දැන් ආයශරයක් නැගිටින පටන් ගන්න තියෙනවා. ජීවන වර්ණය කරත් නිර්වින්දනය කරත් අනවශ්‍ය ශල්‍ය කර්ම කරන්න පටන් අරගත්තොත් විහෙරණ බැරි මාර්ගක වෙනවා සාරි. කෙසේ නමුත් භාවනාවේදී toy ශල්‍ය කර්ම දෙකින සමානකම් බලනකොට සීලය හරියට ජීවන වර්ණේ වගේ නම් සමාධිය කියලා කියන්නේ නිර්වින්දනය වගේ. ඒකත් හැබැයි ලෝකල් ඇනස්තීසියා දෙන්නේ. ඒ කියන්නේ මුළු ඇඟම නිර්වින්දනය කරන්න ඕනේ පලාතක් නිර්වින්දනය කරලා කරන වැඩි මේ භාවනාදි කරන්නේ. කෙසේ නමුත් මේ පරිඋත්තාන කෙලෙස් අපි යම් ප්‍රමාණයකට මේචල් කරගන්න වෙනවා. අනේ මේචල් කිරීම සඳහා සමත ක්‍රම බලනකොට බුදුරජාන් වහන්සේ ඊට ඉස්සර තිබුණු ප්‍රාග් බෞද්ධ ක්‍රම ගොඩාක් අහනවා. ආහනිගත වීම, රුක්කක මූලගත වීම, ශුන්‍යකාරගත වීම බුදුසෙන් වාසිත ඉස්සලම ඉර්ෂින්නාංශලා කරලා තිනවා. උන්වහන්සේලා තමයි ඔය තුන්කල් දක්නා වූ ඥානි තාරකාග්‍යාව ආයුර්වේදය පෙරවිසු කඳ පිළිවෙත් දන්න ඥාන ඔක්කොම ඇති කරගන්න. කොටිම සර්වඥාන්ති බුදු වෙන්න ඉස්සර වෙලා. ඒ පාරමිතා පුරන කාලේ අගස්ති පණි වගේ ඉන්න ඒ බෝසත් චරිත Hindu සාහිත්‍යයේ සඳහන් කරන්නේ අගස්ති මුනි කියලා ඒගොල්ලන් හිට පන්න මුනිවරයෙක් විදියට. ඉතාමත්ම දක්ෂ මේ ආයුර්වේද පිළිබඳව හිතුව පරණිම ඉර්ෂිනාස් කෙනෙක්. අපේ එක කියලා තියෙන අපේ ඕස්සන් වාසය. ඉතින් ඒ කාලේ සර්වඥන් වහන්සේ සර්වඥන් කියන්නේ ඒ වෙලාවේ ඕස්සන් වහන්සේ තාපස පැවිද්දෙන් පැවිදි වෙලා ওই ක්‍රම ඔක්කොම කරලා තියෙනවා. ඒක කරලා ඒ ලබන්න පුළුවන් ඒ හිතක් দমনය කිරීමෙන් කරන්න පුළුවන් වා ખાස්කම් ඒ බෝසත් කාලේ කරලා තියෙනවා ඒ බෝසත් චරිත දායක කතියන හොඳට තේරෙන පටන් අර ගන්නවා ඒ හිතන් වල එක එක දේවල් විශේෂණය කරලා හැබැයි එකකින්වත් නිවන් දකින්න උනේ නැහැ ඊට පස්සේ මේ පස්චිම භවිකව මේ අවසාන සිද්ධාර්ථ කුමාරෝත්පත්ති වැඩිවිලා ඔය බුද්ධෝදන රජුගේ වක්මගුල් දවදෙම ඔය චිත්ත විරුද්ධිය ලැබුවා එහෙම නැත්නම් හිත ධානාගත කරන දඹ ගහ කුලට ගිහිලා සමාධියෙන් ගත කරා. නමුත් ඒ චිත්ත විසුද්ධිය ලැබපු එකන දිට්ඨි විසුද්ධිය පිණිස මේ චිත්ත විසුද්ධිය දිට්ඨි විසුද්ධිය පිණිස යදවනවද නැද්ද කියන එක ඒක තනි කර අහන්න. ඒ ප්‍රාග්බ බෞද්ධ වැඩපිළිවෙලදී දිට්ඨි විසුද්ධියක් යන්න ක්‍රමයක් තිබුණෙම නැහැ. ඒ ඇත්තෝ හැම වෙලාවෙම මේක බ්‍රහ්ම බ්‍රහ්ම පදාර්ථයේ වශයෙන් නැත්නම් මෞංකාර මූලික දේව වූ බ්‍රහ්ම අදහසින් ඒක දේව වාදීව මේ සමාධිය හෝ තමන්ට ලැබුණේ බ්‍රහ්මයා හම් වෙච්ච ඒ ඒ ආශිර්වාදයක් එහෙම නැත්නම් ආශිර්වාදයක් විතර කරනවා. දැන් ඒගොල්ලෝ හිතුවේ මේ සමත සමතය හරහා, ditthi visuddhi හරහා, chitta visuddhi හරහා බ්‍රහ්ම පදාර්ථයට ලං වෙලා එතනින් විමුක්තිය ලබන නිසා බ්‍රහ්ම පදාර්ථයේ ඉක්මවන්න පුළුවන් ශක්තියක් තිබුණා. නිසා දෘෂ්ටියකට ගත වෙනවා. දැන් සරුවචනාන්දේ සිද්ධ වෙනවා මේ සමතේ හරහා ගෙනල්ලා අර විදිහම සීලේ හරහා සමතේ හරහා සමාධි හරහා ගෙනල්ලා මේ ditthi visuddhiya මාර්ගයෙන් ඔය කියන මෞංකාර පරමාත්මේ හෝ මාව මේ මෞංකාරය විසින් මවන්නද ජීවාත්මේ හෝ කියන මේ දෘෂ්ටිය කරා. මෙන්න මේක විස්තර කරනකොට ඒ කතාව විපස්සනා ඥාන විස්තර වෙන ওই සත්‍ය විසුද්ධි ක්‍රමේ තව තව විස්තර කරන 16 ආකාර විපස්සනා ඥාන පෙන්න කියන්නේ නාම රූප පරිච්ඡේද ඥානෙ කියලා. එතන නාම රූප පරිච්ඡේද ඥානෙ වැදගත්කමක් තියෙනවා විත්ති විසුද්ධිය වශයෙන්. දැන් අපි අරගනිමු අපි මේ කරන්න හදන භාවනාවේදී මට ඉතින්දයි මේ ගේන්න ඕනන්නේ අපි කොහොමද මේ ආනාපාන සතිය හෝ ඒ නැත්තම් උදරේ පිම්බීම හැකිලිම වශයෙන් හෝ සක්මන් භාවනාවේදී වම දක්න වශයෙන් හෝ කරනකොට අපි භාවනාවේදී චිත්තවිසුද්ධියකින් අතර නොවි ditthිවිසුද්ධිය දිහාවට චිත්තවිසුද්ධිය ditthිවිසුද්ධත්තංකෝ ආවසෝ කියලා තියෙනවා මේ චිත්තවිසුද්ධිය යන්නේ ditthිවිසුද්ධිය ලබන්නයි යවත්ටි කියලා පුන්නමන්තානේ බුදු සංසේ සඳහන් කරනවා ඉතින් අපි මේක ටිකක් විතර කරගන්න හැතුව පරිසම්පාදයට යන්න පටන් ගත්තොත් අපිට පරිසම්පාදයේ තියෙන ප්‍රායෝගිකත්වය ගන්න අමාරුයි ඒක නිසා මම ටිකක් වෙලා ගන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම වැඩ පිළිවෙල සම්බන්ධ වෙච්ච ආධුනිකයෙක් පැත්තෙන් බලනකොට නැත්නම් ඒ නවීන වෙන්න ප්‍රවීණ අයටත් යම් ප්‍රමාණයක මේක පිළිබඳ හැඟීමක් ගන්නවා. හැබැයි මේ කාටවත්වත් මේ සාධික දෙන්නවක්වත් එහෙම නැත්නම් මේ කල්පනා කරලා ප්‍රශ්න ඇති කරගන්නවත් නෙවෙයි මේක කියන්නේ ප්‍රයෝජනේ සාකච්ඡා. අපි යම් වෙලාවක ඉන්න ඉරියව්ව දැකලා ඉන්න ඉරියව්ව දිහා හොඳට ඉඳපත් කරන මම දැන් මෙතන මගේ හිතේ මේ වෙලාවේ තද බල හිතවිලි වේදනා ශබ්ද නැහැ කියලා අපිට බයිසිකල් එකක් කෙලික් කරගෙන යනවා වගේ කඹේක ඇවිදිනවා වගේ යන්න පුළුවන් චිත්තක්ෂණයක් ආවයි කියලා හිතමු. ඒතකොට හොඳම ඒ වගේ චිත්තක්ෂණයක පේන්න තියෙන්නේ ඒ චිත්තක්ෂණේ තියෙන චිත්ත සීල විසුද්ධියයි චිත්ත විසුද්ධියයි පේන්නේ. දැන් අපිට සිද්ධ වෙනවනේ මේ ලබාගත් එකලස මේ සමබර භාවයේ චිත්තක්ෂණ කීපයක් පවත්තන්නේ. විඥානයේ ස්රෝතේ දිගට පවත්වාගෙන යන ඒ සඳහේදී අපි ගොඩාක් පහංචි වෙනවා. හැබැයි යන්න පුළුවන් නම් චිත්තක්ෂණයට හරි මම දැන් මෙතන ඉන්නවා කියලා දැනගත්තොත් මම උනන්දු කිරීම පිළිබඳ කියන එක නිවන වගේම සලකනවා. එක චිත්තක්ෂණයකට මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. මගේ හිත මේ වෙලාවේදී මේ මම දැන් මෙතන කියනක බාධා කරන මට්ටමේ දැඩි හිතවිලි නැහැ. වේදනාවක් නැහැ. සද්ද නැහැ කියලා දන්නවනම් ඒකට තදංග නිබ්බුති කිව්වට කමන්නේ. ඒ චිත්තක්ෂණ ලැබෙන නිවනක් තමයි. දැන් අපි ඊට පස්සේ තියෙන මේ ලබාගත්ත නැත්නම් මේ උපයා ගන්නාලද මේ මාර්ග මාගනීය වස්තුව පැවැත්මයි. එහෙම නැත්නම් උත්හාන සම්පදාවේ ලබන ලද මේ වස්තුව ආරක්ෂා කරගන්න. ඔච්චරයි යෝගාවචරය. අර යන්න පුළුවන් ඒ භාගයේ ඒ ඒ දක්ෂකම ඒකලස ඒ සමබර භාවය සමතුලිතය දිගට පවත්වා ගන්න. ඉතින් මේකෙදී යෝගාවචරය තමා විසින්ම ඒ ලබලා තියෙන චිත්ත විසුද්ධියත් ඊට ඉස්සෙල්ලා ලබ තියෙන සීල විසුද්ධියත් අගය කරන්නේ නැතුව මේක ආවට කැඩෙනවනේ කියලා හිතකට ගන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරය දිට්ඨි විසුද්ධියෙන් සහ කාංකාවිතන විසුද්ධියෙන් ඉතාමත්ම දරුණු විදිහට Tamanට පහර දීගෙන ඒකට දිට්ඨි විසුද්ධියන්නේ දිට්ඨි අවිසුද්ධත්වයක් සහ කාංකාවේ සැකේ අවිසුද්ධත්වයක් නිසා අර Tamanගේ වටිනා ඒකකින් බරමොකද නැති කරනවා. නිසා යෝගාවචරය නිකන් පිපිච්ච මලක් වගේ විකසිත වෙන මලක් වගේ උතුරගෙන එන මේ ගිතෙල් හැලියක් වගේ උතුරගෙන එන කිරි හැලියක් වගේ පිපිච්ච මනසෙන් බලනකොට මට මොන මොන ව්‍යසනයේ සිද්ධ වුණා මොන වස්තු භෝගේ සිද්ධ නැති වුණා ඥාති වේසනයක් වුණා මම මෙතන ඉඳගෙන ඉන්නවා මට දැනගන්න පුළුවන් එච්චරයි මම මගේ ජීවිතේ මිනිස් එක් වශයෙන් මම ලබන උතුම් දේ කියලා ඒක තේරුම් අරගන්න ඒක දිගට පවත්නකොට මේ යෝගාවචරයාගේ හිත ඇතුළට නැමිලා තියෙන්නේ. ඒක දිගට පවත්වාගෙන යනකොට මේ ප්‍රාණී පිළිබඳව ආශ්වාසය ප්‍රශ්වාසය පිළිබඳව හිත ඉර ඇරෙන්න ඉඩ තියෙන. ඒ යුතුයම නන්නේ. ආශ්වාස ප්‍රශ්වාස වගේ උදරේ බිම්බි මැකලින් වතේ මට ඇත්තට මේ අර දේශනාවදී මතක නැතුණා ඒ දෙකම බලංගු බව මතක් කරන්න උදරේ පිම්බීම හැකීම සිද්ධ වුණා. නාසිකාග්‍රේ හිද වුණා. මේ පරදීන බවට ලකුණු ඉච්චරයි. මෙන්න මේක දිගේ ඉන්නකොට ඒ වෙනතම මේක දිගේ ගියේ නැත්තම් ඔය නාම රූප පරිච්ඡේ ඥානට දොර යනවා අපි. එහෙම නැත්නම් ඒක තියෙන විස්තෘකම දක්වන්න තියෙන ඉඩ. ඒ නිසා යෝගාවචරයා මේ මුළු කයෙම පවත්තන හිත පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. මුළු කයෙම තිබ්බත් නරක නැහැ. ඒක උඟක් වලට සමතේටයි බාර වෙන්නේ විපස්සනාට යන්න නම් මේ මුළු කයම නියෝජනය කිරීමෙන් ආශ්වාස ප්‍රශ්වාසයේ ගැටෙන තැන හුස්මෙම හැකිලිම සිදුවෙන තැන එතනට පමණක් හිත තියලා කයත් අමතක කරලා බලන ඉන්නකොට මේ ආශ්වාසය නැත්නම් මේ වායෝ පොට්ටහක ධාතුව මේක මේ ඒ කියන්නේ රූප ධර්මය මේක අනිත් එක තමයි මේක ප්‍රශ්වාසයේ නෙවෙයි ආශ්වාසයයි කියලා දැනගන්න හිත ඊට පස්සේ ප්‍රශ්වාසය එනකොට මේ ප්‍රස්වාස වාතය නැත්නම් ප්‍රස්වාසය නිසා ඇතිවෙන ඇතිල්ලෙන ගතිය. නාසිකුළු පුරවාගෙන යන ගතිය. මේක ආස්වාසය නෙවෙයි ප්‍රස්වාසය යයි කියලා දන්න ඥාන. ওই දෙක තමයි මූලධර්ම වශයෙන් නාම රූප දෙක කියන්නේ. මේ දෙකට වෙන්කොට හඳුනා ගැනීම එහෙම නැත්නම් එකම සංසිද්ධියේ මේ අක්‍රියක් ගන්න අත් දෙක එකතු වෙනවා වගේ රූප ධර්මයක් ඇවිල්ලා ඒ නාස්කාග්‍රේ හෝ උදරේ හෝ කයේ තියෙන මේ සංවේදනීය නැත්නම් ප්‍රසාදයේ හැපෙනකොට මේ වෙන එකක් නෙවෙයි මේකමයි කියලා දැනගන්න ඥානය. මේ දෙක මේක රූප කොටසක්, කුප්පන කොටසක්, පටවියාපෝ තේජෝ වලට සම්බන්ධ කොටසක්, මේක නාම කොටසක්. හඳුනා ගැනීම අරූප ධර්මයක් කියලා මෙන්න මේ සිද්ධ වෙන සිද්ධ වෙන හැම සිද්ධියකදීම මේ දෙක දැක ගන්න පුළුවන් නම් අපිට තේරෙන පටන් ගන්නවා අඩු ගානේ සංසිද්ධියක් ඒක ඝණයක් නෙවෙයි. ඒකකයක් නෙවෙයි දෙකක ගැටුම. එනකන් මේ හැම සංසිද්ධියකම පැලිරක් තියෙනවා. අපි මේක කරගත්තාම පැලිරක් ගියොත් මේක වටනවා. එහෙම නැත්නම් කංශ භාණ්ඩයක් අරගෙන ඉවරලා ඒ කංශ භාණ්ඩේ තට්ටු කරනකොට බොල් සද්දයක් එනවනම් පැලිරක් යන්නේ වටනක්මක් නැහැ. ඒක ඝණයක් නම් ඒක තට්ටු කරනකොට නිකන් කිං කිරි නාදයක් වෙනවා. එතකොට තේරෙනවා පැලිරක් ගිහිල්ලා නැහැ. වෙනිකක් කරන හොඳට ටෝච් එකට ගහලා අවුල තිත හැම පැත්තෙම බලනවා පැලිරක් තියෙනද පැලිරක් නැත්නම් වටනකමක් තියෙනවා යම් දවසක දකින දකින සංසිද්ධියේ මේ තමයි හුස්ම ටික වායු කොටහබ දාන මේ තමයි ඒක දැනගන්න හිත අපි කියනකොට මෙනෙහි කරන හිත භාවනා කරන හිත විඥාණය මොකක් හරි කියලා මෙන්න මේ ටික වෙන් කරගන්න පුළුවන් නම් මේක ඒක ඝණයක් වශයෙන් නিত্য වශයෙන් සදාකාලික පැවැත්මක් ඇති දෙයක් කියන අදහසට තද්ද බල පහරක් එනවා මේ දෙක වෙන් කරලා හඳුනා ගැනීම මම. ඉතින් මේක මේක හඳුනා ගන්න එක එකක්. ඒක දිගින් දිගට පවත්වන එක එකක්. හඳුනා ගන්න එක කියනවා ආහේවන ප්‍රතිකේ. ඇසුරු කරනවා. ඇසුරු කරනකොට තේරෙන මේ සිද්ධියක් වෙනකොට මේ දෙක ගැටුමකින් එන්නේ. නැත්නම් ගැටුමට දෙකක් තියෙනවා අරුවා. දෙකනේ ගොඩක් තියෙන්න පුළුවන් අඩුම ගන්න දෙකක්. එතකොටම අන්නේ දෙකක් වශයෙන් තියෙන බලනා ස්වරූපෙන් නැවත නැවත මේ සිද්ධිය දිහා බලන එකට කියනවා භාවිත හිත කියලා. භාවනා කර කර කර කර බලන්න. ආශේවති භාවේති. කොහොඳටම බහුලීකරණ වුණාට පස්සේ ආස්වාද ප්‍රසය විතරක් නෙවෙයි සක්මන් කරනකොට පොළොවේ පය ගැටෙනකොට මේක උණුසුමක් කියලා දැනෙන්න නම් පය සිතිල් වෙලා පොළොව උණුසුම් වෙන්න ඕන නැත්නම් පයයි පොළොවයි දෙකම උණුසුම් නම් උණුසුමක් වැටෙන්නේ නැහැ. මේක සීතලක් කියලා වැටෙන්න නම් පය උණුසුම් වෙන්න ඕන පොළොව සීතල වෙන්න. මේක ගොරෝසුයි කියලා වැටෙන්න නම් පය මෙලෙක් වෙන්න පොළොව ගොරෝසු වෙන්න. එහෙම නැත්නම් පොළොව මෙලෙක් වෙන්න පය ගොරෝසු වෙන්න. ඒක හැම තැනකදීම වැටහීමක් එන්න නම් විෂම කුෂ්ඨ දෙකක් ගැටෙනවා. සමාකාර කුෂ්ඨ දෙකක් ගන්නකොට ඒකට අපි ස්පර්ශ කියන්නේ නැහැ. ඒ නිසා වෙන හැම ස්පර්ශයකදීම මොන වගේ දෙකක ගැටුමක්ද මේ වෙන්නේ කියලා බලනාසුලුවට ඉස්සල්ලාම ආදේවන කෘත්‍ය වෙලා තියෙනවා. මෙහෙමයි මේක වෙන්නේ. බුදුහාමුදුරු මෙහෙම කියලා කියන. මට ඉස්සලා භාවනා කරපු කට්ටියත් මේක දැකලා කියනවා. මටත් මේක හිතා ගන්න පුළුවන් ගැටුමක් වෙන දෙකක් ඕනයි කියලා. කියන එක යන්තම් වැටුණාට පස්සේ ඒක බලනාසුළු ආස්වාස් කරනවා. ඒක බලනාසුළු ප්‍රසවාස. ඒක බලනාසුළු ඒ කන්ද සද්දයක් එනකොට ආදි වශයෙන් හැමතැනටම යොදවනවා නම් උන්ට භාවිත මනසක් තියෙනවා. හැබැයි මේක මේ අහලා මේක විසුදු කරගන්න තියෙනත් ඒක දෝෂයක් තමයි. නමුත් අහලා පිරිසුදු කරගෙන මේක දකිද්දී මේකට කම්මැලි වෙන්නේ මේ දකින දකින පාර පාස සක්කාය දිට්ඨියට බිඳීමක් ඇති වෙනවා. කැඩීමක් ඇති වෙනවා. සක්කාය දිට්ඨිය වඳ වෙනවා. සක්කාය දිට්ඨිය බොල් වෙනවා. සක්කාය දිට්ඨිය විනාශයටපත් වෙනවා. ඒ නිසා ඇතුලෙන් පුදුමාකාර ජුගුප්සාවක්, බයක්, සංඛාවක්, සැකයක් ඇති වෙනවා. මේ දෙක වෙන්කොල දකින්න. ඒ නිසා කියනවා යම් වෙලාවක සිද්ධියක තියෙන නාම රූප දෙක වෙන්කලා දකින්න පුළුවන් නම් ඒක අත්ත් දිට්ඨිය විනාශ කරනවා. දෘෂ්ටිය අත්ත් දෘෂ්ටිය කරනවා. ඒ නිසා කෙනෙකුට ඒක දිගට කරගෙන යන්න බෑ වක්කාර ගති පහයි. විපා කරනවා. කම්මැලි කරවලා නිකන් මේ චිත්ත බෙහෙතක් වළඳනවා වගේ එන්න පටන් ගන්නවා. ඒක වංචනික වෙයි කටයුතු කරනවා. නේද? යෝගාවචරණ තේරෙන්නේ නැහැ මේ භාවනාව හරියට යනවද වැරදිලාද? ඒ වෙනුවට යෝගාවචරය කරන්නේ එහෙම තේරුණා හරිය දන්නෙත් නැහැ මේක වැරදි දන්නෙත් නැහැ මේ ආනාපානිය ඇතුලේ ඉන්නවා දන්නෙත් නැහැ පිටේ ඉන්නවා දන්නෙත් නැහැ සතිය තියෙනවා දන්නෙත් නැහැ සමාධිය තියෙනවා දන්නෙත් නැහැ කියලා අර ලස්සනට වැඩේ වෙද්දී සැකෝ. ඒ මොකද මේ නාම රූප පරිච්ඡේ ඥානී කියන එකෙන් අපි ඇති කරගන්න හදන්නේ අත්ත දිච්චය කියන එක. ජීවාත්මය කියන එක. මේ ජීවය කියන එක හර පද්ධතියක් සහිත අරටුවක් සහිත ඒක ඝණයක් කියන එක තමයි ආත්මවාදී තියෙන්නේ. මේකෙදි පෙන්වන ඕන සංසිද්ධියක් කරලා බලන්න වෙන්නදරලා බලන්න ඒ සංසිද්ධියේදී මේ දෙකක ගැටුමක් කියන එක නැද්ද කියලා එකක් රූප ධර්මයක් එකක් අරූප ධර්මයක් ඒ දෙක ගැටෙන වෙලාවෙන් තමයි අපි දැනෙනවයි කියලා කියන්නේ ස්පර්ශ කරනවයි කියලා කියන්නේ ගැටෙනවයි කියලා කියන්නේ අන්නේ ගැටුමක් ගැටුමක් පාස මේ දෙකක් තියෙනවා කියලා බැලුවොත් මේ ආත්මය යම් තැනක එකක් විතරක් තියෙන සංසිද්ධියක් මේ ආත්මේ හැංගිලා තියෙනවා කියන එක කවදාකවත් දැක ගන්න හම්බුනේ. බලන බල ඕනම සංසිද්ධියක දෙකක් තියෙන බව පේනවා. ඒ නිසා පරියන්කේදී අපි මේක අල්ලගෙන ඊළඟ සක්මණේ ගියත් එදින්දා වැඩ කරුවත් අම්පුඩියක් ගන්න අත් දෙකක් වෙනවා. ඒ නිසා සෙන් බුද්ධ ආගමේ හොඳ ගැඹුරු භාවනාවක් වශයෙන් කියනවා. ඒ විශාල කෞරවයෙන් ඇවිල්ලා පැවිදි වුණාට පස්සේ යාට දෙනවා අවුරුදු 7ක් ඇතුළත කල් දෙනවා මේක විසඳපන් තනි අතේ අම්පුඩියේ සද්ද මොකක්ද? සාමාන්‍යයෙන් කල්පනා කරනවා කරනවා කරනවා පුදුම ඒ ගුරුවරයාත් ඉතින් හොඳටම නිවන් ලැබු කෙනෙක් තමයි. බොහොම ගෞරවයෙන් යන්නේ. එයා කියනවා තනියට අපුඩි සද්ද කියලා. හැම පැත්තෙම කල්පනා කරලා දිමාතයා බලනවා හැම පැත්තෙම කොතන කල් සංසිද්ධියක් තියෙනවද කියලා දෙක ගැටුමකින් තොරව සිද්ධියක් කොහොමද අන්තිමට ඔළුව පුපුරලා ගිහලා තේරුම් අරගන්නවා මේ ලෝකේ පැලිරා කියන එක මොකක්ද හැම දෙයකම දෙකට බෙදලා ඒක මතුවෙන මතුව හුස්මක් පාසා. පියවරක් තරන වාරයක් පාසා. අතට යමක් ගැටෙන වාරයක් පාසා. ඇහැට යමක් ගැටෙන වාරයක් පාසා. කනට ශබ්දයක් ඇහෙන වාරයක් පාසා. නාසයට සුවඳක් වැටෙන වාරයක් පාසා. දිවට රසක් වැටෙන වාරයක් පාසා. කයට පහස තමයි ඔය අසල් ප්‍රසවාසී කියන්නේ ඒකට කාණ වසනාව කියන පහස දකින්න පටන් අරගත්තොත් තේරෙන පටන් ගන්නවා කවදා හෝ ඒ යෝගාචරය මේ ආස්වාසයේදී මේ හුස්ම ධාරාවක් ඇවිල්ලා කණේ තියෙන සංවේදිකාව පෙළනකොට ඒ සංවේදී බව දැනගන්න පුළුවන් අරූපී ධර්මයක් තමයි මේ මනස කියන්නේ මේ දෙකයි මේක වෙන්නේ කියලා බැලුවොත් කවදාක ආස්වාදයේ ආස්වාසේ ආස්වාදයක් කරගන්න බැහැ. අර තේරෙන පටන් අර ගන්නවා යාන්ත්‍රණය දැක්කොත් ඒක ආස්වාද කරන්න බැහැ. රූපයක් දකිනකොටම වර්ණ රූපය ඇවිල්ලා අපේ දෘෂ්ටි ප්‍රතානේ වැදෙනවා. ඒ වැදෙනකොටම ඒ නිකුත් වෙන තරංගයක් වගේ නැත්නම් චුම්බක මේක දෙකින් මොලේ කොටසක් ක්‍රියාත්මක වෙලා ඒ දකින්න වර්ණ රූපයේ කහ පාට නිල් පාට මේ ආකාරය ආකාරයි කියලා දැනගැනීමක් මේකෙ සිද්ධ වෙන්නේ කියලා රූපය ඇහි වදිනකොටම සතිමත් වුණොත් දකින්න රූපය අඳුනා ගැනීමේ රසය බල ගන්න බැහැ. රූපේ රසය නැතුව. ඒ නිසා කෑම කනකොට හොඳට මේ මේ දුරු රස, මේ අඹුල් රස, මේ තිත්ත රස, මේ පැංගිරි රස, මේ පැණි රස ආදී වශයෙන් මේ හැම රස වෙන් කර වෙන් කර කර කන්න පටන් ගත්තොත් ආහාර රස නැතුව යනවා. එන එන දේ එතන එතන මෙනෙහි කරන්න පටන් අරගත්තොත් ඒකේ ආස්වාද පක්ෂේ නැති වෙලා යන නිසා මේක දවසකට වැඩි වෙලා කරන්න. කරන්න ගියොත් අර සම්පූර්ණ මානසික පද්ධතිය දෙතරලා යන්න පටන් ගන්නවා. ඒ නිසා ආධුනිකයන්ට කියනවා මුගාවක් කරකන්න එපා. පුළුවන් නම් එක වෙලාවකට අරගෙන හොඳට එකක් දිගේ පල්ලෙහාට බහැලා මේකේ දෙකක ගැටුමකින් තොර සංසිද්ධියක් ලෝකේ තියෙනවා කියලා බලන්න. යම් දවසක මේ නාම රූප දෙක මේ රූපී ධර්ම සහ අරූපී ධර්මත් ගැටුම එතන සිද්ධ වෙනකොටම ආස්වාදයේ දෙහිත යන්න නොදී අල්ලන්න පටන් අරගත්තොත් ඒ යෝගාචරයට තේරෙන පටන් අර ගන්නවා මේ හොයාගත්ත මේ චීන කන්නඩි දාලා බැලුවොත් ජීවිතය අවුරුදු 100ක් ගත කරත් එකම සංසිද්ධියක්වත් නැහැ දෙකට ගැටමක් අන්න ওই විදිහට ආස්වාසයේදී මේ ආස්වාසය දැනගන්න ඥානය ප්‍රස්වාසයේ වෙනකොට ප්‍රස්වාසය දැනගන්න ඥානය සද්දයක් වෙනකොට සද්දයක් කියලා දැනගන්න ඥානය ගඳක් වෙනකොට ගඳක් කියලා දැනගන්න ඥානය ඇහැට රූපයක් වෙනකොට රූපයක් කියලා දැනගන්න ඥානය නැත්නම් හිතට රූපයක් වෙනකොට දැනගන්නවා කියන ඥානය මේ සෑම දෙයක මේ විදිහට බලන්න පටන් අරගත්තොත් යෝගාවචරයට බාධාවල් කියන දේවල් භාවනාවට බාධාවල් කියන දේවල් නැතුව. බාධාවල් වෙන්නේ මට ආනාපානෙ මොනේ මට සතිය මොනේ මට සමාධිය මොනේ හෙල්ලෙන පෙරලෙන නැති විදිහට යන්න ඕන කියලා කිව්වොත් යෝගාවචරය මේ නාම රූප පරිච්ඡේ ඥානෙ වගේ දෙයක් නෙමෙයි උත්සාහ කරන දන්නේ සමාධියට තියෙන කෑදරකමක් විතරයි. සමාධිය ආරහා කියලා ධිට්ඨි විසුද්ධියට අඩිය තියන්න හදනකොට අපි අර වාහනයක් පුරුදු කරනකොට මේ සෙනඟ නැත්නම් පුරුදු කරනවා වගේ ඇත්තක වාහන අරණියකට ගිහිල්ලා රූප මූලගත වෙලා කරගෙන මේ සංසිද්ධිය දැක්කට පස්සේ තමයි ආශේවන ප්‍රති ලැබුවට පස්සේ උත්සාහ කරන්න ඕනේ නෑ සංසියක් වේදනාව හිතුවේ නැත්නම් ආනාපානවල මේ ආස්වාද මේ ප්‍රස්වාසය කියලා මම දැනගන්න. නමුත් ශබ්ද වේදනා තියේදී නැත්නම් හිතවිලි තියේදී හිතවිලි තියේදී මේ ආනාපානෙ මෙහෙමයි එන්නේ ඒක දැනගන්න මෙහෙමයි. ආස්වාසය ආස්වාසයෙන් දැනගන්න මෙහෙමයි. ප්‍රස්වාසය ප්‍රස්වාසයෙන් දැනගන්න මෙහෙමයි ඒකට ඒක කියනවා. එතකොට ඒ අතරමැද හිතවිලි තියෙනවා. හිතවිලි දැනනවා. හිතවිලි දැන ගන්නවා ඕනනම් පුළුවන් නැත්නම් ගණන් නොගෙන ඉන්න පුළුවන්. එතකොට යෝගාවචරය මේ නාම රූප පරිච්ඡේඥානයේ සිද්ධි වෙන්න වෙන්න වෙන්න පුරුදු වෙන්න වෙන්න වෙන්න යෝගාවචරය ඉඳගෙන ඉන්න එක සක්මනට සක්මනේ එදිනදා ජීවිතේ ටික ටික ටික ටික පැතිරෙන්න පටන් ගන්නවා. මෙන්න මේක විපස්සනාවට මේකට කියනවා ආරද්ධ විපස්සකය කියලා මේ විපස්සනාට හිත පුරුදු කරනවා. කියන්නේ ඇතිවිච්ච සමාධියෙන් එකම අරමුණ එන්න ඇරලා නැවත නැවත නැවත නැවත එන්න ඇරලා එනේන වාරේ අරමුණ එනවත් එක්කම ආස්වාදයට හිත යන දෙනතු මෙතන සිදුවෙන සංසිද්ධිය. ගැටුම ගැටෙනවත් එක්කම දැක ගන්න. ඒක නිකන් චිත්ත වීජයක් පැත්තෙන් කතා කරනකොට කායේච පටිච්ච පොට්ටබ්බේච උප්පජ්ජති කාය විඥාන තින්න සංගති පස්සෝ හසපච්චය වේරෝ. මේ කායට යමක් ගැටෙන්නේ. මේ කායේ කාය වශයෙන් තිබ්බට ස්පර්ශ ලබන්නේ නැහැ. ඇත්තට මේ කායේ ගැටීමේ ස්පර්ශය තියෙන්නේ බහිස්තරනේ පමණයි. දේශනා පද්ධතිය ඉස්ලාමයේ බයිචර්මේ තමයි ලස්සන විදියට ඔය කල්ල විද්‍යාව උගන්වනවා. ඒ අන යන තැන් වල මේ දක්වා මේ ආහාර ජීර්ණ පද්ධතිය ඇතුලේ දින මෙහෙම අපිට කොහොමඩක්වත් දැනෙන්නේ. දැනෙන්න උග්‍ර බඩේ දැවිල්ලක් එනවා නැත්නම් ඒ වැඩ කටයුතු වලට දැනෙන්නේ නැහැ. දැනීම තියෙන්නේ මේ පිට ලෙල්ලේ විතරයි. ඒකට මොනවාරි ගැටුණට පස්සේ ගැටීමකින් තොරව ස්පර්ශයක් ලැබීමේ හැකියාව කාය ප්‍රසාදේ නැහැ. ඒ වගේම කාය ප්‍රසාදේ නැති තැනක වුණත් ගැටුණට දැනීමේ හැකියාවක් එන්නේ නැහැ. ඒ නිසා කාය ප්‍රසාදේ සහ පොට්ටබ රූපයක් අනිවාර්යයි ස්පර්ශය සිද්ධ ඒ සිද්ධ වෙනකොට ඒ කාය පොස කාය පොට්ටබ රූපයක් ඇවිල්ලා කාය ප්‍රසාදේ වදිනකොට හිත වෙන තැනක නන්නත්තර වෙලා නම් ඒක දැනෙන්නේ නැහැ. ඒ වෙලාව රූප බල බල හිටියොත් මොනක්වත් වෙන්නේ අපි ඔය චිත්‍රපටි දොය චිත්‍රපටිය බල බල ඉඳන්නේ මකුණු අනම්මනම් කරනවා ගානක් නැහැ. මොකද චිත්‍රපටිය හොඳ ලස්සන පේනවා. ඒකට හිත ගියොත් මේක ගණන් ගන්න. ගණන් ගන්නේ නැහැ. යොදවට භාවනා කරන මතුරු ඒකයක් ගන්න. ඉතින් ඒක සංසිල නැත්තම් ඉතින් බොහොම හිතවිෂය. ඒ නිසා තින්න සංගති පස්සෝ. පොට්ටබ්බ රූපයත් ඕන, මේ කාය ප්‍රසාදයත් ඕන, පොට්ටබ්බයත් ඕන. ඒ කියන්නේ හුස්ම රැල්ලක්, හුස්ම පිහිරක් ඇවිල්ලා නාසිකාග්‍රේ වදින්න ඕන. නාසිකාග්‍රේට බෑ හුස්ම පිහිරකින් තොරව ආශ්වාස ධාරාවකින් තොරව ආශ්වාස ආස්වාසය අද්දින. ඒ දේ වෙනකොට රූප බල බල හිතුවේ ශ්‍රද්ධා හිතුවොත් නැත්නම් වෙන දෙයක් කල්පනා කරොත් ආනාපාන දැනෙන්නේ නැහැ. ඒක නිසා ආනාපාන සති භාවනා කරන්න ඉස්සර වෙලා අපි කොච්චර භාවනාව හුස්ම ගන්න තිබුණත් ඒකෙන් සත්ත පහක වැඩක් වෙනවා. අර ඒක විස්තර කරනකොට ඒ අර ඉන්දියාවේ නර ප්‍රසිද්ධ දීපක් චොප්රා එයා කතා කරලා තියෙනවා එයාගේ Hindu ආගම හැටියට අවුරුදු 100ක් ජීවත් වෙන මිනිස්සෙකුට හුස්ම කෝටි 13ක් හම්බ වෙනවලු ඕපනින් බැලන්ස් එක. ජීවිතයත් එක්ක ඔබට අවශ්‍ය කියලා හම්බ වෙන්නේ අවුරුදු 100යි නම් හුස්ම කෝටි 13ක් වගේ ගණක් යක්. ඊට පස්සේ ඒ ගන්න හුස්ම ටික ඉතාමත් හිමීට අර පිරිමැස්මෙන් ගත කෙරුවොත් ඕනනම් අවුරුදු 120ක් වුණත් ඉන්න පුළුවන්. නමුත් ගාල ඇද්දොත් 60න් 70න් නැරලා. ඒ කියන්නේ පරිසමෙන් තොරව හුස්ම විනාශ කෙරුවොත් කලින් මැරෙනවා. මොකද ඒක තමයි අද ජීවිතේ කියන්නේ. කොළඹට යනවයි කියන්නේ සුවාසයක්. පුදුමාකාර මිනිසුක දඟලන හැටි බලනකොට ඉබේම හති එලන්න පටන් ගන්නවා. මේ පැත්තට ආවට පස්සේ ඔය සත්ත්ව දයාවල වලට මොන්නේ කිසිම ගාණක් නෑ. අපිට අපේ මනාවට හුස්ම ගන්න ඕනේ. මේකත් හොඳට දැනගෙන අපි ආශ්වාස වාතී ප්‍රශ්වාස වාතීට සමකරන වෙන විදිහට බොහොම සාන්තව ඉරියාපවත්වන දීර්ඝාෂය. එයා කියනවා අපිට මේ දේ දැනෙන්නේ මැරෙන්න චිත්තක්ෂණයකට විතර කලින් තමයි අයියෝ හම්බෙච්ච හුස්ම ටික දැන් ඉවරයි කියන්නේ. එතකොට කියනවා තව හුස්ම දෙකක් මට දෙන්න. මේ චෙක් එක අස්සම් කරලා මැරෙන්න. මේ බූදලේ දරුවට ලියලා දෙන්න. එතකොට ඒ වෙනකොට වැඩේ ඉවරයි. ඉතින් අපි කොච්චර යකින් අපි කොච්චර මේ ඉතාමත්ම ප්‍රසාර මේ මේ වටිනාකමක් සහිත වූ බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා ආනාපාන සතියෙන් දීලා තියෙන වටිනාකම දෙන්නේ මේ හුස්මට කොච්චර නොසලකනවාද කියලා කියනවනම් අපි මේ වෙනකොට කෝටි කීයක් ගෙවලා තියෙනවද? තව කෝටි කීයක් තියෙනවද කියනවත් දන්නේ. ඒ තරමටම නොසලකනවා. නමුත් අපි ගන්න ගන්න හුස්මකට සතිය පිහිටවනවා. මේ ආස්වාසි මේ ප්‍රස්වාසි. මේ ආස්වාසි මේ ප්‍රස්වාසි කියලා ඒක තමයි මේ මනුස්සයාගේ තමන්ගේ අත්ති සිද්ධිය පිණිස අනුකම්පාව විස කරහක උසස්ම සේවය. නමුත් ආනා සතියෙන්තරව ගන්න ආනාපානිය කියලා කියන්නේ අර ඉතාමත්ම වටිනා මනුෂකම් කියලා හම්බ වෙච්චි ආවුස කියලා හම්බ වෙච්ච දේ මේ තුට්ටු දෙකක් වටින් නැති මේ තුච්ච දේවල් සඳහා ගත කරලා අන්තිමට ගෙවුනට පස්සේ තමයි තාකතියි. ඉතින් ආනාපාන සතිය කියන්නේ මේ අර මේ දුවන දේ වෙනුවට අත්‍යන්ත වූ කොටිම කියන කාය සංස්කාර වශයෙන් ਸਰවඥාන්සේ අඳුරගෙන දෙන කාය පැවැත්ම සඳහා කරන දුම ලයින්සෝ නැතුවම බැරි තමයි ආශාවස. ඒකටම හිත යොදලා මේ ආශාසි මේ ප්‍රසවාස කියලා දන්නවනම් අපි ඒ දන්න ගානට ගන්න හුස්ම ආශාස ප්‍රසවාස ගානට මේ ආශාස පිළිරක් නැතුව දැනගැනීමේ ශක්තියක් ඇති වෙන්නේ දැනගන්න ශක්තිය දැනගැනීමක් වඩපත් වෙන්න හිතේ තෙන්ද යන්න ඕනේ හිතේ තෙන්ද ගියාට පස්සේ පස්සේ කියලා සිද්ධ වෙනවා මේ ස්පර්ශයේ මට්ටමට එනකන් හිතේ බුදු වෙලයි හිත තියෙන කිසිම ක්ලේශයක් නැහැ. බුදුහාමුදුරන්ගෙත් ඔය වගේ, දේවදත්තගෙත් ඔය වගේ, මුස්ලිම් මනුස්සයගෙත් ඔය වගේ, කතෝලිකයත් ඒ වගේ කිසිම ක්ලේශයක් නැහැ. මේ ස්පර්ශය තහ සමගම වේදනා චෛසිකයේ මතුවෙන එක විඳීමක් පාන. ඉතින් එහාට තමයි කැලසීම සිද්ධ වෙන්නේ. ඒ නිසා එතෙන්ද එනකොටම ස්පර්ශය එන මට්ටමට එනකොට මේ දක්වාම මේ ධාරාව පිරිසිදුයි පිවිතුරුයි මේක අනාකූලයි මේක බොරදිය කලවම් වෙලා නැහැ මෙන්න මේ පෑදිදියට එන දියට බොරදිය කලවම් වෙන්න එපා එච්චරයි භාවනා කියන්නේ පෑදිදී අම්මා නැති අපට බඩගිනි වෙන්න එපා පෑදිදියට බොරදිය එක් වෙන්න එපා පෑදිදියක්මයි එන්නේ ඒක පිළිබඳව සර්වඥාන්සේ හොඳටම දහති ස්පර්ශය වෙනකොටම එතනම සතිය තිබ්බොත් මේ ඇති වෙච්ච ස්පර්ශය සැප දුක හොඳ නරක කියන ඔක්කොම අපි දාන ලේබල් විතරයි. ආස්වාසය එන්නකොටම දැකීමෙන් තමයි ආස්වාසයේ ප්‍රස්වාසයේ වෙන්කොල දැන ගැනීම සඳහා අවශ්‍ය ඥාන ආරෝප පරිච්ඡේ ඥානෙ පහළ වීමට අවශ්‍ය ප්‍රස්තුත ප්‍රශස්ත තත්ත්ව අපි ලබා දෙනවා. පමාගුණොත් ඒ වෙනකොට ඒක සැපක් හෝ දුකක් වඩපත් වෙලා ඒක සරුවත් යන කියන පමාදී. අප්‍රමාදී කියලා කියන්නේ උෂ්ම වදිනකොටම අර්ථකථන දෙන්න කලින් ආස්වාද කරන්න කලින් එතනම ඉන්නවනම් මෙතෙන් දෙකක ගැටුමක් කාය ප්‍රසාදයේ සහ වායෝ ප්‍රත්‍යබ්බ ධාතු ගැටුමක් අවශ්‍යයි. ඒ දෙක එකතු වෙනවත් එක්කම හිත ඒක දැකගන්න හිත රූප බලන්නේ නැතුව සද්ධාහන් නැතුව ගඳ නැතුව රස නැතුව එතන එන්න ඕන. මෙන්න මේ තුන එකතු වුණාට පස්සේ ස්පර්ශය කියනවා මේකේ කොටසක් රූප කියන කොටසක් නාම කියනවා එන්නකොට එළඹ සිටියේ නැත්තම් ප්‍රමාදයට පැතුනොත් ඒක දැක ගන්නකොට අපි ඒක ආශ්‍රදයට පාඩපත් වෙනවා කොහොමද නරකක් හරියක් කරද්දක් එහෙම නම් අය ඕදලා ගන්න බැරි අපාගාමී වැඩක් වෙනවා නැත්තම් සංසාරේ කරා එන්නකොටම දැක ගන්න පුළුවන් නම් මේ සුද්ධ ධර්ම කොටස දෙක වෙන් කරනකොට ඒකෙදී ආඥාවක් වශයෙන් ගන්න දෙයක් මාන්නයක් වශයෙන් ගන්න දෙයක් එහෙම නැත්නම් තණ්හාවක් වශයෙන් ගන්න දෙයක් නෙමෙයි මේ ධර්මයේ දැක්කන ඒකට කියනවා ජීවාත්මය කැඩලා යනවා එක එක දකින්න ගන්න චිත්තක්ෂණයක් පාසා ජීවාත්මය කැඩලා යනවා එහෙම නැත්නම් සක්කාය දිට්ඨිය කියන එකට බලවත් යකුළු පහරක් වගේ. මේක දිගට පවත්වන්න පුළුවන් නම් මෙන්න මේ தത്വෙට එන්නකම්ම බෑ කෙනෙකුට පරිසම්පාදේ තේරුම් ගන්න පුළුවන් සුදුසුකම් ලබන්න. පරිසම්පාද පිළිබඳ මහාචාර්යවරු වෙන්න. PhD ගන්න පුළුවන්. රට පාඩමෙන් දෙන්න පුළුවන් අවිජ්ජාපච්ච සංකාර සංකාරපච්ච විඥාන කියනම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෙන්න මේ කියන නාම රූප පරිච්ඡේඥානෙ දක්වා යනකම් සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි සුද්ධ කරගත්තොත් මේ ඇති වෙන ආස්වාසයක්, මේ ඇති වෙන ප්‍රස්වාසයක්, මේ පය තියෙනට ඇති වෙන දැනුමක්, ඒ නැත්නම් අත ගන්නකොට අහු වෙන ඇල්ලුමක්, රූපයක් පෙනුමක්, ශබ්දයක ඇහිීමක්, ගන්ධක රසක දෙයක් ලබනද ඒ දේ පටන් අරගෙන චිත්තක්ෂණ 3-4ක්වත් යන්න ඕනේ අපේ ගොරෝසු මනසට වැටේ. ඒ තරම අපේ හිත නන්නත්තරයි. ඒ නිසා මේක වෙන තැනදීම වටහෙන්න නම් පිටර ඝන බහල වෙන්න කලින් ගොරෝසු වෙන්න කලින් දැනගන්න ඕනේ ඒ චිත්තක්ෂණ හතරකින් දක්නවා කියන්නේ ප්‍රමාදයක්. අප්‍රමාදය කියලා කියන්නේ චිත්තක්ෂණ හතරටත් ඉස්සරහටයි. එන්නකොටම කොහෙන්ද මේක පටන් අරගෙන ආවේ කියලා මුල දක්නා ඥානය. අපි කියනවා ආස්වාසයක් වැටහෙන්න නාසිකාග්‍රේ නාසය පුරවාගෙන හුස්ම රැල්ලක් යනකොට තමයි අපිට ආශ්වාසය වැටෙන්නේ. සමහරවිට ඒ වැටෙන්නේ නැහැ. ඒකට අපි උදරේ පිම්බීම හැකිලින් බලන්න කියනවා. නැත්නම් දහස් මනස කාර්ය කරන්න කියනවා. මොකද අපේ හිත ගොරෝසුයි. නමුත් වැටෙන්න පටන් ගන්නකොට ඒක සෑහෙන ගොරෝසු වෙලා වැටේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එනේන හුස්මක් එනේන අරමුණක් නැවත නැවතත් දැක ගන්න පුළුවන් තරමට සිංහල භාෂාවෙන් කියනවා මූලට මුණ දාලා තියාගන්න පුළුවන් වෙනකොට මේ අරමුණ මෙච්චර ගොරෝසු වෙන්න ඉස්සර වෙලා. හට ගන්න තැන. කොතන ඉඳලාද මේ එන්නේ කියලා මුල දක්නා පැත්තට හිතුව දණ්ඩේ කියලා කියනවා. ඒක තමයි පච්චේ පරිඥාන කියලා කියන්නේ. ඒකට සාසන වශයෙන් ගොඩක් සපච්චේ පරිඥාන, පච්චාකාර ඥාන, ධම්මට්ටි ඥාන, එහෙම නැත්නම් පච්චේ පරිඥාන নানা ප්‍රකාර දේවල් පෙන්වලා දීලා තියෙනවා. එන එන ආරමුණ දැන් ඊගාට එන ආශාසයක් මට පේනවා පැහැදිලි ප්‍රශ්නයක්. ප්‍රසවාසයක් මට බලන්න. ඊගාට එන ආශාසයක් බලන්න. ඊගාට ප්‍රසවාසය බලන්න පුළුවන් කියන තරමට හිත මේචා කරගන්න. අම්බා කරගන්න. මේ ආරමුණමයි මේ අරමුණ හරහාමයි නැත්නම් මේ නාම රූප දැනගත්ත අරමුණ හරහාමයි මට පත්‍ය දැනගන්න පුළුවන් වෙන්නේ කියලා අරමුණ ඇවිල්ලා ගොරෝසු වෙන්න කලින් ඉනවා එක්කම දැක ගැනීම සඳහා යම් ආකාරයක එළඹ සිටීම අප්‍රමාදය යූසුල් බවක් කියනවනම් ඒකට බොහොම ලස්සනට උදාහරණ බලන්න යෝන්සෝමනස්කාරය කියන පද. මනසිකාරය කියලා කියන්නේ යමකට හිත යොදවනවා. යෝනිය කියලා කියන්නේ හට ගන්න තැන. ඒ නිසා අපි දකින්නේ ගොරෝසු වෙච්ච දෙයක්. එහෙම නැත්නම් බැඳලා පස්සේ අපි වෙස් නැතුන් නටන්නේ මේ බඳිනවා පෙන්වන්නේ. ඒකට පිටිරේ පිටිපස්සට යන්න ඕනේ. ඒක බොහොම ආරසාවෙන් කරන්නේ. ඒ නිසා වේස් බඳින හැටි දකින්න පුළුවන් නම් වෙන නැත්නම් ආන්දෝනෙලියෝ වේදිකාවේ රංගපානවා. ඒගොල්ලෝ අංග සංස්කරණය කරලයි වේශ නිරූපණය කරලා වේදිකාවට. වේදිකාවට ආවහසේ එක්කෙනෙක් රජ කෙනෙක් ඉන්න, එක්කෙනෙක් දොරටුපාලේ ඉන්න, එක්කෙනෙක් බිසෝුණාචේ නැහැ. নানা ආකාර දේවල් වෙනවා. නමුත් නාට්‍ය ස්වභාවය තමයි විශ්කන්දීම පෙන්වන්නේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ ඔන්න ඔතන තමයි මට තේරුණේ අනේක ධාති සංඛාරං සන්දහවිසං අනිබ්බිසං ගහකාරං කවේ සන්තෝ දුක්ඛා ජාති පුනප්පුනා. මම මේ සංසාරේ දිගටම මේ නාඩගම් බැලුවා හැබැයි නා අංග සංස්කරණය කරපු නළුව තමයි මම. වෙස් බැඳගත්ත නැට්ටුව තමයි දැක්කේ. මම එළවෙලුව ගියා කවදාකවත් මට ගලව ගන්න බැහැ. මට ඕනුණා මේ කවුද වෙස් බඳින්නේ කියලා බලන්න. මට ඕනුණා මේ අංග සංස්කරණය කරන්න කවුද කියලා බලන්න මම අද දැක්කා. මොකද මේ ආස්වාදේ කොතන ඉඳලා මේ දැනෙන තැනට ආවේ මේ ප්‍රස්වාදේ කොතන ඉඳලාද මේ දැනෙන තැනට ආවේ කියලා එන්නත් ඉස්සර වෙලා එතන හරියට අතන සිංහ අර්ථ වේදයක් තියෙන මේ අප්‍රමාදී කියන වචනේට හුස්ම එන්නත් ඉස්සර වෙලා එළඹ සිට සීයෙන් බලන්නේ හිටියෝ ලාවට පටන් ගන්න හුස්ම ගොරෝසු වෙන හැටි දැක ගන්න පුළුවන් යාන්තර පටන් ගන්න හුස්ම ගොරෝසු වෙන හැටි උරේ අරුණගින්නත් ඉස්සලා ඉරණගින්නත් ඉස්සලා අරුණ ඉරාවේ ඉඳලාම පටේක නැගින අහස බලන් හිටියොත් අහස හොඳට සම්භාවන් පාට වෙලා අරුණුවන් පාට වෙලා සුදු පාට වෙලා ඔන්න ඉරනන්න වේ. ඉරනගින්න උගා කිසර වෙලා ඒ සුදේ. සුදේන උගා කිසර වෙලා රඹ අරු රඹහා ගන්නවා කියලා කියන්නේ ඒකට අරුණන තුනවා. ඉතින් අපි අරුණේ ඉඳලම මේක පරීක්ෂා කරුවොත් විතරයි අපිට දැනගන්න වෙන්නේ සූර්යාට උගා කැදින් තියෙනවා ඒ පාර ජම්බුල කියන වලල්ල ඊට පස්සේ තියෙනවා සුදු වලල්ල ඊට පස්සේ තියෙනවා සූර්යා. අන්නේ තේරම දකින්න පත්‍යාකාරය කියලා කියනවා. ඕකට තමයි පරිත්‍යාගපාදේ කියලා කියන්නේ. මේ සර්වඥාන්සේ බුදු වෙන දවසේ හන්දය මේ කියන්නේ හන්දය 6 ඉඳලා 10 වෙනකම් කරව භාවනාවේදී එතන උන්වහන්සේ හිත යොදපු හැටියට කොහොමද මේ පත්‍යාකාරයේ මතුනේ කියන එක ඔය උදාන පාළියේ පළවෙනි ගාථාවෙම බෝධිවක්කේ සඳහන් කරලා තියෙනවා. නිරන්තරණ දීතර ඉන්නකොට බුදුචන්නාන්තරේ හිටනලු පටිච්චසමුපාදං අනුලෝමං සාදුකං මනසකරේ යාසි. මේ පටිච්ච යමක හටු වීම හට ගැනීමේ අනුලෝම පිළිවෙත නොදන්න තැන ඉඳලා දන්න තැනට. නොතේරෙන තැන ඉඳලා දන්න තේරෙන තැනට හඳුනා ගන්න පුළුවන් බැරි තැන ඉඳලා හඳුනා ගන්න පුළුවන් තරට යන හැටි බැලුවොත් මොකදයි කියලා හිතක් ආවා. ආනාපානිය දිහා බලනවා විතර නෙවෙයි. ආනාපානිය මතුවෙලා එන හැටි. ඉර නැගගෙන ඉන්නවා. මේක බැලුවොත් මට මොකද වෙන්නේ කියලා පෙර යමේ දවසේ හිට බුදු වෙන්නේ කියලා පාන්දර බුදු වෙන්නේ කියලා හැන්දෑ යමේ උන්වහන්සේ මේක පරීක්ෂා කරලා තියෙනවා එතකොට උන්වහන්සේට තේරෙනවා ඉති ඉමස්මින් සති ඉදම් හෝති මේ ඇත කල්ලි මේ වන්නේ මේ හට ගන්න කල්ලි මේ හට ගන්න. ඒ කියලා මේ ආස්වාසේ නැති තැනකදලා ආස්වාසේ හට ගැනීමේදී සර බලධාරී දෙවියෙක් හෝ නවුන්කාරයෙක් හෝ විෂම හේතුකෝ හෝ අහේතුකෝ ඒක වෙන්නේ නැහැ. ඒක වෙන්නේ තාමත් නාම රූප ධර්ම වල ක්‍රියාවක් විදියට හුස්ම ගැනීම ආසාවක් පහළ වෙනවා. ඒක කවදාකවත් දකින්න බෑ හුස්ම අරගෙන ඉවර වෙනකොට ඒක පෙරහැර ගිහිනවා. ඊට පස්සේ මේ ඝනදෙනුවක් නොවිත බුලක් નાස්බටේ ඝනදෙනුව පටන් ගන්නකොට අපිට වැටේ. ඒක හොඳට ගොරෝසු වෙනවා තමයි වැටෙන්නේ. නිසා ඊට ඉස්සෙල්ලා චේතනාව පහළ වෙනවා. ඒක කිවිදුකාරය හොඳට දන්නවා. වතුරට බහලා බලන්න කිඹිදලා හොඳ හුස්මක් ගන්න වතුරට ගියාට පස්සේ ඒක තප්පර දෙක තුනක් යනකොට ලොකු අපහසුකරපත් වෙන කොහොම හරි නාය උසලා ඊගාව හුස්ම ගන්න කොහොමද එතකොට චේතනාව හොඳට තේරෙනවා නමුත් හැම හුස්මක් පාතම චේතනාව පහළ ඒ චේතනාව අපිට ඒක දෙවිලේ දකින්න කුකුලාගේ කර්මලා වගේ ඒක තේරෙන්නේ නැතුව ගිහිල්ලා මොකද හේතුව අපේ හිත දන්නතර නිසා ඒ නිසා මේ චේතනාව දැකලා ඒ චේතනාව අනුව හුස්ම ගන්නකොට කියලා මෙන්න මෙතනින් පස්සේ මට වැටහෙනවා. දැනෙනවා. සංඥාව ගන්න පුළුවන්. නමුත් ඊට ඉස්සෙල්ලා විශාල වැඩ කොටසක් තියෙනවා කියලා ප්‍රත්‍යාකාරය. හේතුවත් සහිතව දැකීම තමයි බුදුරජාණන් වහන්සේ අපිට දීප අභ්‍යාසය. යමක් දිහා හොඳට බලලා කීකරු කරන දපනේ දමාගෙන ඒක නැවත නැවත එන්න ඇරලා ඒක එන තැන අටන් ගන්න හැටි බලන්න. ඉතින් අර උපලිත උපකීස කෝලිත බ්‍රාහ්මණෝ දෙන්නා ඒ ගිරක සමාජය දකලා ගිරක සමාජය කියලා කියන්නේ මේ ඕලං විකාර සමයන් නැත්තරන කියලා කියන්නේ අපි සමාජය කියලා කියන්නේ ඒක අන්දක්කුර තියෙන ඕලං නැතුමක් රාජීස්ති කරන ඕලං නැතුමක් දැකලා එපාම වෙලා තියෙනවා මේගොල්ලෝ බොහොම ප්‍රබෝධ වශයෙන් ගිහිලා දැකලා තියෙන නමුත් ඒක කෙරෙන්නේ නිකන් මිනිස්සුන්ගේ හිත් කෝලං කරන වැඩ විතරයි පහුවෙන්දම කතා වෙලා තියෙනවා අපි දෙන්න යහන් සත්‍ය හොයාගෙන ඔබට අම්මුණ මට කියාපන් මට අම්මුණ ඔබ කියන්න කියන ගිවිසුම යනකොට අස්සජී ස්වාමීන් වහන්සේ දැකලා ඒ උපතිස්ස මේ පරිබ්‍රාජකයට සතුටක් හිතලා නිල උපස්ථාන කරලා පාත්‍රය හොදන් දීලා ඔක්කොම කරලා කතා බත නැතුව උපස්ථාන කරලා ඉඳලා අහලා තියෙනවා ආශාර ස්වාමීන් වහන්සේ මේ වහන්සේ කවුරු ළඟද බඹදර රකින්නේ මොකද්ද මේ කරන්නේ කියලා. ඊට පස්සේ කියනවා ශ්‍රමණ බාග කවුරුත් වෙන ආද කරන කරා බඹදර රකින්නේ. උන්වහන්සේ මොන ආකාරයේ ධර්මයන්ද දේශනා කරන්නේ. අනේ මම මේ ළඟදී පැවිදිුනේ මම නම් දන්නේ නැහැ. මට ඉතරේ ගැඹුරු කියලා දෙන්න තේරෙනවා. ඊට පස්සේ කියනවා මම හරි ඥානවන්තෙක් සෝ. මට එක දේ කියපු දේ දහස් වර තේරුම් ගන්න පුළුවන්. මම දහසක් නැයි තේරුම් ගන්න උත්සාහ කරනවා. ඊයේ ධම්මා හේතුපබව තේසං හිතුන් තථාගතෝ ආ. යම් ධර්මයක් හේතුවකින් හට ගන්නවා නම් ඒ හේතුව තමයි මගේ ගුරුනාථ කියනවා. මේ ලෝකේ තියෙන යම් කිසි දෙයක් හේතුවකින් හට ගන්නවා නම් හේතුව කියනවා කියනකොටම සෝවා. එච්චරයි. අපි මේ දකින්නේ හේත් ඵලය එක්ක දුවන ගමනක් අපි දුවන්නේ. මේ ඵලය එන්නේ කොතනින්ද? කොහෙන්ද පටන් ගන්න කියන එක නොදන්නාකම නිසා අනාගත අනේක ಜಾති සංකාරං සංදාවේ සංගණිකං ගහකාරංග වේ සන්දෝ දුක්ඛා ජාතිපුනා. ඒක නිසා අපිට අපිට අපේ අධීක්ෂණය යටතේ පවතින ජීවිතේට අත්‍යන්ත සම්බන්ධ කාරණාවක් කරගෙන වෙන සියලු වැඩ බහ කපලා ඒකට නැවත නැවත එන්න ඇරලා ඒක මේ தත්ත්වෙට මට වැටහෙන මට අඳුර ගන්න පුළුවන් මට සංඥාව උපදවන්න පුළුවන් தත්ත්වෙට ඉස්සල්ල මොන දේ මොන தත්ත්වෙද තිබ්බේ ඊටත් ඉස්සර කොතන තිබුණේ කියලා ඒ අර මුලට අදින ගතිය තමයි ඒ ධර්මා හේතුපපව යම් කිසි ධර්ම කොටසක් හේතුවෙන් හටගත්තා නම් ඒ සං හේතුන් තථාගතෝ ආවා. අන්නේ තේ හේතුව තමයි තථාගතයන් වහන්සේගේ දේශනාවේ තියෙන නැත්නම් අප්‍රමාදයේ තියෙන සතියේ තියෙන මූලිකම සොයාගන්න. මේ නිසා උස්ම ආනාපාන වුණ දාලා ආස්වාසය දිහා කොච්චර උනන්දුවෙන් බලන්න ඕනද කියනවනම් ආස්වාසය හටගන්නත් ඉස්සලා සතිය පිහිටවලා කොහොමද ඒක ඇති වෙන්නේ එතකොට පේනවා නොදන්නා තැන කියලා ඔන්න ගොරෝසු වෙලා නැහැ. මෙන්න මේක තමයි සම්පූර්ණ පරිච්ඡම්පාදි කියන්නේ. ඉති ඉමස්මින් සති අස්මින් හෝති. ඉමසුප්පාදා ඉදම් උපති. මේ ඇතිකල්ලි මේ වන්නේ මේ ඉදීමෙන් මේ හටගන්නේ. මොකද ඒ සෝනාචි දිගට ගියා. තේ සංජයෝ නිරෝධෝ එවං වාදී මහරහතන්. යමක් නිසා යමක් හට ගන්නා සුළු ගතියක් තියෙනවා නම් ඒ හට ගන්න දිහා බලන එක තමයි උන්වහන්සේ මෙහෙවන්න කියන්නේ අනුග්‍රහ කරන්න කියන්නේ එතකොට යාට ලැබෙන ලාභය තමයි හේව හටගත්ත දේ ගුරුසු වෙලා ගෙවන පැත්තට. ගෙවම් කරන පැත්තට, ක්ෂය වෙන පැත්තට, වැය වෙන පැත්තට, නිරෝධ වෙන පැත්තට. එන්නේ ඒක දැකපු දවසේ ඕනකොට නිරෝධ සත්‍ය කියලා කියනවා. එතකොට කෝලිත පරිප්‍රාජිකයට ওই පද හතර අහනකොට නිවන් සෝවන්න පුළුවන්. මුළු පටිච්ච සමුප්පාදෙම තියෙන්නේ අපි ඔය අවිච්ඡා පච්චා සංකාර සංකාර පච්චා විඥාන කිව්වට අර උදාන ගාතාවේ තියෙන ඉති ඉමස්මින් සති ඉදං හෝති ඉමසුප්පාදා ඉදං උපපති. නිරුද්ධ වෙනකොට ඉමස්මින් අසති ඉදං නහෝති. ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධ. මේකදී ඔය මජ්ජේ සූත්‍රයේදී ඊ타ත්ම ප්‍රායෝගිකව සර්වඥාන්තික ලක්ෂණ පෙන්වනවා. මනුස්ස හිත ස්වභාවයෙන්ම ගෙවෙන දේ, ක්ෂය වෙන දේ, වැය වෙන දේ දකින්න එකට කැමතියි. ඒකට කියන්නේ අවමංගල කම්පී. මනුස්ස හිත හරිය කැමති හට ගන්න දේවල්. ඉර නගිනකොට, මලක් පිපෙනකොට, නාට නාටිකාංගනාවක් ඉස්සලාම දොරට වඩනකොට බබෙක් උපදිනකොට ඔක්කොම මංගල කාරණා දෙසන. ඒ නිසා බුද්ධ ඥානසි මේ ආස්වාද ප්‍රසවාසය අරගෙන පටිච්ච සමුප්පාදයක් වශයෙන් විශාල මේ මූල ධර්මයක් ඉදිරිපත් මේ හුස්ම හට ගන්න තැන බලන්න මනුස්සයාට මංගල කාරණාවක් විදිහට අභ්‍යාසයක් දෙනවා. ඒක නෙවෙයි බුදුහමරට පෙන්න. හට ගන්න බව දැක්කොත් ඒකන තීක්ෂණ වෙන්න වෙන්න ඒකන කාර්යක්ෂමතාව වැඩි වෙන්න වැඩි දේ පුදුලයි ගොරෝසු බාටපත් වෙච්ච දේ ගෙවි යන තැනට අනිවාර්යයෙන්ම දැක ගන්න වෙනවා වෙනද අභාග්‍යයි කියපු දේ අවමංගල්‍යයි කියපු දේ නිරුද්ධ වෙනවයි කියපු දේ ක්ෂය වෙනවයි කියපු දේ වැය වෙනවයි කියපු දේ නොදක බැරි தත්තර පත්තන. ඒක තරුවත් යනති කියනවා ඒක මේක කෙරුවොත් අරක ඉබේම ලැබෙයි. ඒ සම්මාසිකේ ධර්මයේ යොමලා තියෙන්නේ දෙයක් නැවත නැවත නැවත නැතුව ඇති වෙන තැනට හිත යොදාගෙන මුණට මුණ දාලා ඉන්නවා කියලා කියන්නේ ඒක හට ගන්නා තැනට හට ගන්න පැත්ත බැලීමට හිත යොමු. මේකෙදී හරි ප්‍රධාන සම්බන්ධයක් තියෙනවා මේ විද්‍යාව. විද්‍යාවේදී අවුරුදු 300ම කෙරුවේ අපි ඔක විතරයි. අවුරුදු 300ම කෙරුවේ යමක් අරගෙන ඒක මුලට මුලට මුලට මුලට හොයන්න ගියා. රෝග නිర్ణයකදීත් ඕක කරා. භෞතික විද්‍යාවේ මේ ද්‍රව්‍යක මූලධර්ම වලටත් ඕක කරා. හැම වෙලාවෙම මේකට කියන්නේ රිඩක්ෂන් කියලා. දෙකට අඩු කරන අඩු කරන අඩු කරන කරන මුලට. අවුරුදු 300කට පස්සේ අද විද්‍යාවට තේරලා තියෙනවා මේක අන්තභාග වැඩක් කියලා. මුලට මුලට ගියාට පස්සේ සමස්තය අමතක වෙනවා හොලිස්ටික් අමතක වෙලා හරියට ලෙඩ අල්ලන ඒ ලෙඩේට එයාට බෙහෙත කරන එක විතරයි ලෙඩ අමතක ලෙඩේ මේ රෝග ලක්ෂණ නැති වෙනවා ඔය පද්ධතියට මොකද වෙන්නේ එහෙම නැත්නම් ආෆ්ටර් ඉෆෙක්ට් වලින් මොකද වෙන්නේ සයිඩ් ඉෆෙක්ට් මොකද වෙන්නේ? ඒකට වෙනම පැත්තක් යන්නේ කරවත් අන්තිමට තේරෙන පටන් අරගත්ත මේ රිඩක්ෂනිසම්. එහෙම නැත්නම් මේ අඩු කරන අඩු කරන යන ක්‍රමේ මුළු පද්ධතියෙන් 50ක් පමණයි කියන්නේ. ඒක තේරුම් ගන්නට මේ විද්‍යාඥයාට අවුරුදු 300ක් කියන්නේ. සර්වඥාන්සේ මේ පටිච්චසමුප්පාදයේ මේ අවිද්‍යාව නිසා සංස්කාර සංස්කාර නිසා විඥාන කියලා දේ හේතුව පෙන්වකට පෙන්වකට යන්නේ ඊට පස්සේ අවිද්‍යාව නැති වුණොත් සංස්කාර නැති වුණා කියන මේකේ අර හොලිස්ටික් නැත්නම් සමස්තය තේරුම් කළ දීමට පළවෙනි කොටස වශයෙන් පවතී. ඒ සාද විද්‍යාර්ථීන් ඉතාමත්ම තීරණාත්මක තැනක ඒගොල්ලන්ට අද සිද්ධ වෙලා තියෙනවා මේ ගිය ක්‍රමේදී යම් ප්‍රමාණයකට සමාන්තරකමක් ਸਰවඥන්සේ ඉගෙනීමත් එක තියෙනවා නමුත් ਸਰවඥන්සේ මේක නෙවෙයි අවධානයේ වශයෙන් දේශනා මේ අවධානයට යෑමට ක්‍රියාපත ප්‍රත්‍යක් වුණා. ඒ නිසා මේක තේරුම් අරගෙන මේකට පස්සේ සමස්තයට යොදා බලන්න. ඒ දේ තමයි පච්චේ පරික්ඛා ඥානයේ ඉඳලා සම්මස්ත ඥානයට යනකොට සිද්ධ වෙන්නේ. ධම්මසන ඥානට යනකොට මුලැමැද දෙක විතරක් නෙවෙයි මුලැමැද අග කියන තුනම පේනවා. මේක ඉතාමත්ම ධර්ම ජීවිතේ විපස්සනාවේ ප්‍රවිෂ්ටි ඉතාමත්ම වැදගත් දර්ශනයක් මූල ධර්මයක් ඉනහරපා. ඒ නිසා මේ කාංකා විතරන විසුද්ධියේදී මේ හැම දෙයක්ම ලෝකේ හට ගන්න දේවල් හේතුවකින් හට ගන්නවා මිසක්කා ਸਰබලධාරී දෙවි කෙනෙක් මවලා ඒ දේ හිද්ද වෙන කෙනා ජීවාත්මයක් සහිතයි කියලා කියන එක නෙවෙයි පෙන්වන්න හදන්නේ හේතුඵල ධර්මයක් තියෙනවා. හැම දෙයකටම අපි අපි කරලා තියෙන්නේ වෛද්‍ය විද්‍යාවගත වැරදි අදහසක් තමයි මේක විෂ බීජ වලින් කෙරුවේ කියලා විෂ බීජ වලට ආත්මයක් තියෙනවා. ඒ විෂ බීජ නැතිවීමෙන් රෝග නැති කරන්නේ. ආ විෂ බීජ නැතනකොට ඒ විෂ බීජයේ ශරීර බර අපි කියමු දසන ග්‍රෑන්ඩ් මෙච්චර බරක් තියෙනවා කියලා ඒකට දාන විශේෂයෙන් අර පුරුෂයාගේ ශරීරෙත් ලෙඩාගේ ශරීරෙත් යම් ප්‍රමාණයක් විනාශ කරනවා. ඔබ මත්තම් පැනපු ගමන් කොහිදෝ නැති රෝග මතුවේ. බුදුජානනාතිගේ ඉගැන්වීමේ හෝ ආයුර්වේදයේ එහෙම බාහිර කාරකයක් නැහැ. Tamange ප්‍රතිශක්තිය නැත්තම් කොහේ තියෙන කුණු කන්දලයක් හරි අදගෙන වැටලා ඉඳ වෙනවා. ප්‍රතිශක්තිය කියනවා කොච්චර විෂ බීජ තිබ්බත් ගලේ ගැහුවත් උ මැරෙන්නේ. එචා වඩන්න තියෙන්නේ බාහිර විෂ බීජ වල ශක්තිය නෙවෙයි ඔබේ ප්‍රතිශක්තිය වඩන්න. එතකොට කොයි ගියත් මොකක්වත් වෙන්නේ නැහැ කියන ධර්මයේ තියෙනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම වැරද්දක් වෙච්ච ගමන් කනගාටු වෙලා කරුපු එක හොයන්න හදනවා. මේ මිනිස්සෙක් අපිට ඕන. ආත්මයක් ඕන. එහෙම නැත්නම් පුද්ගලෙක් ඕන. ඊට පස්සේ මේ පුද්ගලයාට බැන බැන ඉන්න එක තමයි මුළු ජීවිතේ පුරාට අපි කළේ. අපිට කවදාකවත් හිතෙන්නේ නැහැ මේක වෙලා තියෙන්නේ මේ පරණ කර්මයක් නිසා. නැත්නම් ඊත්තු ගුණයක් නිසා, නැත්නම් ආහාර හේතුවක් නිසා, නැත්නම් චිත්ත හේතුවක් නිසා කියලා හේතු බල ධර්මයට යන්න අපිට කිසිම ස්පාසුවක් නෑ. අපි ඉක්මනට බලන්නේ අර කැකිලේ රජුරන්ගේ වැඩේලා. කවුරු හරි එල්ලලා මරන්න මිනිහෙක් වාරා. ඉතින් සියල්ල සතුටින් මේ මනුස්සයා මරලා දැම්මට පස්සේ වැඩිය. අද තියෙන අධිකරණ ක්‍රමය, අද තියෙන මේ ධනමාධ්‍ය ක්‍රමය, මේ සෑම දෙයකින්ම කවුරු හරි ඒ අපේ සිංහල රජ කාලේ තිබිලා තියෙනවා මේ ministry with portfolio without without a portfolio කියලා එකක් තියෙනවා. කාර්යබල කාර්ය සාධක අවරපු නැති ඇමතිවරු ඉන්නවා කියලා මේම කාර්යයක් පවරලා නැහැ. ඒ වගේම රාජ්‍ය සභාවේ ඉන්නවලු අඩු කුලෙමිණියෙක් හේතු කළායි. බන්දියයි කිය. මොන්නවාරි වැරද්දක් කළා කරගන්න බැරි නම් බන්දියගෙකට ගන්න. ඒකල බන්දියට ගහනලු කරපාර දාන. රාජ්‍ය සභාවට විඳ ගන්න බැරි මොනවාරි ප්‍රශ්නයක් ආවොත් අන්නන්නන්න කුණීන බන්දියට අනු කොදික තුනක් තියෙනවා. බන්දියගෙ තියෙනවා. හැම කෙනෙක්ම කරන්නේ බන්දිය කොහෙන්ද? ප්‍රශ්න කවදාකවත් මේ මම නිසයි ආවේ මේක මමයි වග වෙන්නනේ මගේ කර්මය මගේ හිත මගේ ආහාර මට කිනිත්තු කියන එක අපි කවදාකවත් පිළිගන්න කැමති නැහැ මම නම් සුද්ධවන්තයි මගෙන් නම් වැරද්දක් වෙන්නේ ඇයි හත් දෙකේනේ මෙච්චර සිල් ලකින මට මෙහෙම වෙන්නේ ඇයි මට කැන්සර් එන්නේ එහෙම නැත්නම් ඇයි අපි සුනාමීට අහු වෙන්නේ කියලා ඒක හිතා ගන්න බෑ මේ දානකෙක් හිටියා ඒ මනුස්සයාගේ කකුල කපන්නේ දී වැඩියයි ඉතින් මට හරියට කේන්ති මෙච්චර දාන දෙනකොට කකුල කැපුවා. ඉතින් අර හාමුදුරන්ට බණ කියනකොට කියලා තියෙනවා මේ ඒ කකුල සුව වෙන්න මොනවද මේ ආශිර්වාද කරන්නේ. ඒ හාමුදුරු අරක දැකලා නැහැ කොළයක ලියලා තියලා තියෙනවා කකුල කැපුවකට සුව වෙන්න ආශිර්වාද. ඒ හාමුදුරුවෝ කියවිලා නැහැ. බණ කියනවා. අර මාසයට කේන්ති කියලා විටිපදින්න හොඳටම බැන්නා. ඒ නෝන මහත්තයාට ඉතින් හරි මොකද වගේ ඊට පස්සේ කියලා තියෙනවා හාමුදුරුවෝ දන්නෙත් නෑ කියලා දෙන ඔච්චර මන් දන් දෙන ඔක්කොම කරන ස්වාමීන් වහන්සේ පැත්තට මේ කවුරු හරි වෙන තුනට මන්ට ආශිර්වාද කරන්න දෙහිලක් තියෙන ඕක කිව්වේ නැත්නම් මොකද්ද කියලා කේන්ති කරන් තියෙනවා. මොකද එයා හිතන්නේ මේක මේ කාගෙද වරද්දක් වෙලා කියනවා මට මං ඔගේ දන් දෙනකොටම රකව හකන්න බෑ. මේ ධර්මම තමයි තියෙන්නේ. මට මං ඔය කිය කලිමුත් කියලා දෙනවා. අපි විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ මම හැමදාම ওই පෙරදිනේ පාලම උඩින් ගන්න. එක දවසක් කනට පෝස්ට් එකක් ගහලා තියෙනවා. ටීටෝගේ කැපුව කකුල වහාම ලබා ගියා. එතකොට ඔපරේෂන් එකක් කරලා දියවැඩියට කකුල කපනවා. ඉතින් ප්‍රගතිශීලී කකුල කැපුව නිසා ප්‍රොසෙස් ප්‍රොසෙස් කරනවා. ජීවි පොස්ටර් එක ගහලා තියෙන ටීටෝගේ කැපුව කකුල වහාම ලබා ගන්නවා. ඔය සෙල්ලම තමයි අපි උදේ ඉඳලා හැන්දරක් කරනවා. අපි කවුරු හරි හොයා ගන්නවා වැරද්දක් වෙච්ච ගමන් මේ අසවල තමයි කෙරුවේ ඊට පස්සේ ඒ මනුස්සයා විනාශ කරන්න හදනවා මිසක් මේ ප්‍රශ්නෙට ප්‍රධාන හේතුව එහෙම නැත්නම් මේ පටිච්ච සමුප්පාදය එහෙම නැත්නම් මේකේ පත්‍යාකාරය කවදාකවත් අපි කැමති වෙන්නේ මාගියම එකක් කියලා. ඉතින් අර මේ සුද්දෙක් නිලඹින්න කාලේ මිහවිලා තුන ගොඩක් කල් ඉඳලා ඒ පරීක්ෂණ වගේ කරලා ඕලන්ද ගිහිල්ලා රාජ්‍යික පිරිසකට දේශනාවක් දීලා තියෙනවා පටිච්චසමුප්පාදය. ඊට පස්සේ යා කිව්වලු විශාල හියුම් පයිප් එකක් හිතාගන්නකලු බෝක්කු කටක් විශාල බෝක්කු කටක්. ඉතින් අපි මේ බෝක්කු කට ඇවිදිනකොට ඒකේ බරේ හැටියට ඒක පෙරලෙනවනේ. ඉතින් අපි මඩ පාගගෙන ගිහිල්ලා බෝක්කු කටේ ඇවිද්දොත් ටික වෙලා ගියාම ඒ පෙරලෙන එකේ මඩ පාරවල් එන්නේ ඉඳී තියෙනවා. ඉතින් කරකිලා කරකිලා කරකිලා ගිහිල්ලා ඉතින් එන්න හදනකොට මේ මනුස්සයා හිතනවා මේක මේ මගේම පහකට අහන දේ කොහොමද මේක ඉන්නේ කියලා. මොකද ඇක්චුලි තමන් කරගෙනකොට කරගෙනකොට උඩින් කරකිලා ඒක එනවා තමයි කියන්නේ. ඒක කියපු ගමන් එතන හිටපු ඥානු කෙනෙක් ඇවිල්ලා බණින්න පටන් අරගත්තලු පුදුමාකාර විදිහට ඔය කියන්නේ දැන් දෙයන්න නැද නෑ කියලාද සම්පූර්ණ විරුද්ධ කතාවක් නේ කියන්නේ දැන් මොකද්ද මේ කියන්න හදන කියලා හොඳටම කියනවා. එයා කියන්නේ එහෙම නෑ ඒ අපිට සිද්ධ වෙන දේ දෙයන්න නැද කරන්නේ. අපේම පාගපු මඩ පාවල නෙමෙයි කියලා. ඒ අර මනුස්සයා කියන මේ මනුස්සයාට ඒ තරමටම පටිච්චසමුප්පාදේ තේරලා තියෙනවා දැන් මිත්‍යා දෘෂ්ටි ආරා. ඒකෙන් ද්වේෂයක් ඇති වෙනවා. අපිට කවුරු හරි පෙන්වලා දුන්නොත් මේ එන එක උඹේමයි කියලා කද්දාකත් අපි පිළිගන්න කැමති නෑ කියනවා පුතඥය වෙන කරන්න දෙයක්ම නැති වෙනකොට ඒක පිළිගන්න. එතකම්ම හේතුවක් හොයනවා නෑ ඕක මගේ නම් දෝෂයක් නෙවෙයි කවුරු හරි කරපු හොඳුන. එහෙම නැත්නම් කවුරු හරි මට ඊර්ෂ්‍යාවට පොරලා තියෙනවා. එහෙම නැත්නම් මේ හතරක් කද්දාකත් පිළිගන්න. දැන් පටිච්චසමුප්පාදයේ තේරුම් ගන්න නම් අපි අර කියන සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි පවු කරලා හිටියොත් බුදුහාමුදුරෝ දේශනා කරන්න හදන මේ පරිත්‍යාගෝපාදයේ තේරුම් ගන්න වාදනේ හොදාගත්ත වෙනවා. මෙව මොනවත් නැතුව අඩු ගන්න මේ නාම රූප පරිච්ඡේඥාන පච්චේ පරිඥානවත් නැතුව නැත්නම් පච්චේ පරිඥාන තමයි අතරම මේ පරිත්‍යාගෝපාදයේ කියන්නේ ඒ නාම රූප පරිච්ඡේඥානයක්වත් නැතුව මේ කොච්චර කටපාඩම් කරත් කොච්චර අපි ආශා කරා කොච්චර අපි ජීවිතේ සම්බන්ධ කරගන්න හැදුවත් ඒ පරිසරය නදෝදයි. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ දේ මේ ඇති කල්ලි මේ වන්නේ මේ උපදින කල්ලි මේ උපදින්නේ කියන එක තේරුම් ගන්න ඉස්සෙල්ලා මේ සිද්ධියක් වෙනකොට ඒ සිද්ධියෙන් එන හොඳ නරක අනුව හරි වැරදි හරුව තෝරන බේරන ගතියකින් තොරව සිද්ධිය හුදු සිද්ධියක් වශයෙන් දැකීමේ ශක්තිය නැත්තම් කියන්නේ දැකීම දැකීම මට්ටමේ නතර කරන්න බැරි. ඇහිීම ඇහිීම මට්ටමේ නතර කරන්න බැරි නම් ස්පර්ශයේ ස්පර්ශ මට්ටමේ නැත කරන්න බැරි නම් චේතනා මේ විඥානයේ හිතන හිතවිල්ල හිතන මට්ටමේ නැත කරන්න බැරි නම් කදාකත් හම්බ වෙන්නේ ඒක එහාට විශ්ලේෂණය කළ බලන්න. ජී විදන්නවනේ දිත්තේ දිත්ත මන්තන් සුතේ සුත මන්තන් කියන විදිහට දැකීම දැකීම මතින් නතර කරනවා. ඇහිම ඇහිම මත කරන විශාල ඉන්ද්‍රිය සංවරයක් තියෙන ඉපයි. ඒක ඒක පොඩි කෙනෙකුට කරන්න බෑ. මොකද අඩු ගන්න ඒකේ ආස්වාසයක් එනකොට ආස්වාසයේ මතින් අපි ඉංග්‍රීසියෙන් ඕකට කියනවා choiceless awareness කියලා. තේරුමකින් බේරුමකින් තොරව මේ ආස්වාසය පිටගෙනෙක වගේ බලන තැනට යනවා. ප්‍රස්වාසයක් එනකොට ප්‍රස්වාසයේ හොඳ නරක හරි වැරදි යුක්ති අයුක්ති නැතුව රුදු සතියට ලක් කරන තැනට එනකම් ඒ නාම රූප පරිච්ඡේඥානක පච්චපරිකාඥානක ලබන්නේ. ඒ නිසා සුතම ඥානෙ නැතුව සුතුමේ ඥාන තිබ්බත් හරි විදියට ඒ විදිහේ එළවමක් නැතුව භාවනා කරන එක වැරදි කියලා නෙවෙයි කියන්නේ. භාවනා කරාට මණික් අඳුර නැතුව පතුරේ ගිහිලා ඉල්ලන් හරන්න හදනවා වගේ කවදාකවත් අපිට අවශ්‍ය මණික උඩුව ගන්න හම්බුනේ. ඒ හොඳට මතක තියාගන්න මේ පරිත්‍යාගපාදී වගේ දා තේරුම් ගන්න නම් හැම වෙලාවෙදිම අපේ సంతානයේ අර කියන මූලික විසුද්ධි ටික. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි ඊට පස්සේ තමයි කාංකා විතරන විරුද්ධිය තමයි ඔතෙන්දි සිද්ධ කරන්නේ. ඒ පරිසම්පාදේ සිද්ධ වෙන්නේ මේ ලෝකේ කාටවත් කාටවත් දොස් කියන්න පුළුවන් කමක් නැහැ. නිසා කාංකා විතරන විරුද්ධිය තේරුම් ගත්තොත් මම කියන්නේ විස්කෘත වශයෙන් තේරුම් ගත්තොත් මනසට කිසිම දවසක කාව චෝදනාවක් වැරද්දක් දකින්න ගැතියක් තියෙනවා. මේ ලෝකේ කවදාකවත් මතක තියාගන්න නොවිය යුත්තක් වෙන්නේ වෙන දේවල් සිද්ධ වෙන්නේ ලෝක න්‍යායක් අනුව අපි මේකත් එක්ක ගැහින්න පටන් ගත්තොත් අපි ලෝක න්‍යාය ධර්මත් එක්ක ගැටලා විනාශ වෙන එකයි වෙන්නේ. අපිට තියෙන්නේ මේ න්‍යාය ධර්මයේ න්‍යාය ධර්මයක් වශයෙන් චිත්ත න්‍යාම, ඊතු න්‍යාම, කම්ම න්‍යාම, වේද න්‍යාම කියන දේ හෝ එහෙම නැත්නම් කම්මජ, චිත්තද, උසුද ආහාරද කියන මේ ප්‍රත්‍ය ධර්ම තේරුම් ගන්න උත්සාහ කරනවා මිස අපේ මත මත අන්තර දෙන්න පටන් අරගත්තොත් විපස්සනා ප්‍රවිෂ්ටයක් හම්බ වෙන්නේ නැහැ. අනිත් සම්පාදයේ තේරුම් ගන්න පුළුවන් ගැටයක් එන්නේ නැහැ. මං කිසිසේත්ම මේ මේක පිළිබඳව බරක් ඇති කරලා ගැඹීර භාවයක් ඇති කරලා බයක් ඇති කරන්න කරන කතාවක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පවා කියලා තියෙන ආනන්ද හැමෝටම ආනන්දමේ පටිච්චසමුප්පාදයේ ගැඹීරමයි කියන. දවසක ආනන්ද හැමෝටම උදේට තේරෙන පටන් අරගන්නවා කියලා කියනවා ස්වාමීන් වහන්සේ මට අද නම් පටිච්චසමුප්පාදයේ ෂෝක් එකකට තේරෙනවා. බුදුහාමුදුරන කටවහරයි. අලමේවන් අලමේතං ආනන්ද අලමේත තිබිච්චාවන්නේ ඕම තිබිච්චානම් මේ මටත් කියන්න තියෙන ගැඹුරුම තමයි. ඉතින් ඒ නිසා අද ඒ පොත්පත් කියවලා අනුන්ට උගන්වලා හරියට අපිට සමාජයට හැලු කරලා හිතෙන් දිදී තියෙනවා මතක තියානින්ද අපේ ජීවිතේ නැත්නම් අපේ ප්‍රතිපත්ති වලින්ම සත්‍ය විසුද්ධි වලින් විසුද්ධි හතරක් සම්පූර්ණ වුණාට පස්සේ තමයි අපි සුදුසුකම් ලබන්නේ හැබැයි වච්චර අමාරු දේවල් කොහොම හරි ප්‍රායෝගික දේවල් ඒක තමන් එකට ලෑස්ති වෙන්නේ නැතුව මේ භාජන කියලා දාන්නත් බෑ. ඒ වගේම කාටවත් පෙන්ලා දෙන්න බෑ. එයා සූදානම්. ඉතින් මම මේ තොරතුරු අද ඉදිරිපත් කළේ අපි ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන අවිද්‍යාපත්‍ය ආදී වශයෙන් කියන මේ ද්වාදසාකාර පිළිබඳව පිටිය සකස් කරගන්න. සූදානම් කර ගැනීම කෙසේ නමුත් ටිකටම මේ විපස්සනා භාවනාදී ආනපනසතිය පිඹි මහැකිලිම හෝ සක්මනට සම්බන්ධ කරගෙනම ඇතිතාවුරට මේ ද්වාදසාකාරයේ හෝ විතර කිරීම තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒකට මම හිතනවා තම තමන්ට අර කරගෙන යන වැඩේ පිළිබඳව ක්ලාසිකුත් කලෙලියකුත් මම භාවනා කරන මොකද්ද බලන්න ඕන. මොකද්ද කමඨාන සුද්ධ කරනකොට මතක් දැනගන්න වාර්තා කරන්න ඕනේ. මේ ප්‍රශ්න සාකච්ඡා කරනකොට අපි කොහොමද ප්‍රශ්න යොමු කරන්න ඕනේ කියන එක පිළිබඳව මම හිතනකොට ලොකු කලෙලියක් වෙයි කියලා ඉතින් අද පළවෙනි ධර්ම දේශනාවේ සඳහා ඒ කලෙලිය සඳහා හේතු වාසනාවක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ඒ නැත කරනවා සිද්ධානාටම සැනසීමදා වේවා එතකොට අපි අද අර ඥාන විශ්ලේෂණ විතර වගේ 6:30ට මේ කමටහන් සුදු කරනවා. ඒක යනවා තමයි හතමාරක් මාතෘ නිකන් අනිත්‍යත්වෝ ඒ කාලසටහන විදිහට ඒ වෙලාවේ මේ පරිේක භාවනා කරනවා. මම අදයි අතරම කාලසටහනක් කියන්නේ හෙට අපි එකට එකතු වෙනවා ප්‍රශ්න දාගන්නවා. එතකොට මේ දේශනාව සම්බන්ධව ප්‍රශ්න තියෙනවනේ නැත්නම් අපි තමන් කරගෙන යන වැඩ පිළිබඳව කරුණා කරලා ඉදිරිපත් කරන්නයි කියලා කියනවා. මම අද මට කාලතරණ මම හිතුවේ එකේ ඉඳලා දෙක දක්වා දක්වන දෙකේ ඉඳලා තුන දක්වා පරිණාමය කියලා හිතලයි මම රස දින මතය මම ඒක උද්ද කරගත්තා. ඒ නිසා මේක කියමුට මම තේරුම් අරගත්තා. මම මටයි පැටලලා තිබුණේ පිළිසාවිල මම හිතන්නේ එකට වාඩි වුණා. මම එක ඉඳලා දෙක දක්වා ඒట్లా සක්මන් කරලා හිටියා මම දැක්කා පිංස එනවා මේ කාලසටහනේ පොඩි ඒ අවබෝධයක් වගේ ඒක මම දැන් හිතෙන්න කොට අපි සම්පූර්ණ කරන්න පුළුවන් කොහොමද දවස් තුනක් විතර යනවා පතවල් බේරලා හරි පෙතට වැටෙන්න මටත් ටිකක් වර්ධින එක වරද්දක් නෑ මම දැන් එහෙනම් අපි මෙතනින් වැඩසටහන අප කරන කීප දෙනාකට දෙවන් ගන්නවා